අපි එය නිතර මතක තබාගත යුතු කාරණාවක්. සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ ප්‍රායෝගිකවම අපි තුල මම නොයදෙන බව, මම යෙදීමේ වැරද්ද හඹ වෙන්නට ඕන ප්‍රත්‍යක්ෂයෙන්. ඒ කියන්නේ අහං නජානයි මම නොදන්නා බව, මං වැරදි බව, අවිද්‍යාවෙන් යුක්තව ගොඩනැගිච්ච මම තුල ගොඩනැගිච්ච දේකුයි ප්‍රත්‍යක්ෂව අපි අපට හම්බ වෙන්නේ කියන එක වටහා ගන්නට ඕනේ. අවිද්‍යාවෙන් යුක්තව සත්‍යම දැකීම මත මමයයි ගොඩනගාගත්ත දේ තුළ හම්බවෙච්ච දෙයක් තමයි අපේ ප්‍රත්‍යක්ෂ සියල්ලක්ම. එතකොට එහෙනම් බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මය අහනකොට විද්‍යාව උපදිනකොට අවිද්‍යාව මත ගොඩනගිච්ච මා මත ප්‍රත්‍යක්ෂ සියල්ලක් තුලම තියෙන වැරද්දක් බව එයාගේ නුවණට හම්බ වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් එයාට එයා තුලින් හම්බ වෙනවා. අපි කතා කරන්නට යදුන කලින් අවස්ථාවක මම හිතන බහලා ඇති ශුන්‍යත සූත්‍රයේ තුල ශුන්‍යත සූත්‍රයේදී ක්‍රමානුකූලවම මාර්ගය යන කියන්නේ ශුන්‍යතාවය වඩන කෙනෙක් අශුන්‍ය බවක් අත්විඳිනවා. අනිත් වගේ මේ ධර්ම මාර්ගය යන කෙනෙක් විද්‍යාව සේක විද්‍යාව පමණයි මුලින්ම හටගන්නේ මාර්ගයේදී සම්පූර්ණ විද්‍යාව නැත්නම් අවිද්‍යාව දුරු වීමක් සිදුවන්නේ ධර්මයේ ජීවිතයට ආපු තැනදීම නිකලස් වෙන්නේ අවිද්‍යාව ශේෂ විරාග නිරෝධය සිදුවන්නේ නැහැ. සේක විද්‍යාවක් පමණයි ඇතිවන්නේ. බොරුවක් බව හැම වෙනවා. හැබැයි සත්‍ය දැකීමත් එක්ක සත්‍ය දකිනකොට අත්විඳින දේ බොරුවක් බව හම් වෙනවා. ඒක මූලපරියාය සූත්‍රයේත් අපට පැහැදිලි කරගන්න පුළුවන්. පුතග්ජන කෙනාට තියෙන මඤ්ඤණාවක් හැම දෙයක්ම පිළිබඳව නිවන පිළිබඳවත් මඤ්ඤණාවක්. සේක කෙනාට තියෙන්නේ නමඤ්ඤී බවක් නෙමෙයි රහතන් වහන්සේට පමණයි නමඤ්ඤී බවක් තියෙන්නේ. ඒ කියන්නේ මඤ්ඤණාව ඉක්මවන්නේ ලෝකයේ පිළිබඳ මඤ්ඤණාව නිවන පිළිබඳ මඤ්ඤණාව නැත්තේ ඉක්මවීම තියෙන රහතන් වහන්සේ පමණයි. සේක කෙනාට තියෙන මාමඤ්ඤී විධානයක් විතරයි. මඤ්ඤණාවක් තියෙනවා නමුත් ඒක වැරදි බව හම්බ වෙනවා. මඤ්ඤණාවක් හම්බ වෙනවා. මඤ්ඤණාවකින් යමක් හම්බ වෙනවා. හම්බ වෙන දේ වැරදි බව හම්බ වෙනවා. හම්බ වෙන දේ හරි නෑ. ඒක වැරදි. අන්න එකයි විධානියකින් හික්මෙන්නේ. මාර්ගය යන කෙනාට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය වැරදි බව යාට හම්බ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ ditta sutta mota විඤ්ඤාත මේ ඉතිපර පංච පාස්කන්ධ පිළිබඳ මේ ලෝක මේ පරලෝක මේ ලෝක පිළිබඳව යම් හම්බවීමක් තියෙනවා. යම් ප්‍රකට වීමක් තියෙනවා. යම් සත්‍ය භාවයක් කියන එකක් හම්බ නමුත් ඒ වැරදි බව නුවණකට හම්බ වෙනවා. අන්න මාමඤ්ඤී. නිබ්බාණය පිළිබඳ මාමඤ්ඤී. නිවන පිළිබඳවක් තියෙන මාමඤ්ඤී බවක්. මොකද නිවන සාක්ෂාත් වෙලා නැහැ. අන්නේ විදිය ප්‍රතිපදාවක් තමයි ක්‍රමානුකූලව මාර්ග යන කෙනාට හම්බ වෙන්නේ. හැම එකක්ම වැරදි කියලා හම්බුණා. නමුත් ප්‍රත්‍යක්ෂයක් තුළ ඉන්නවා වැරදි දෙයක් තුළ. නමුත් ඒ වැරදි කියන නුවණක් තියෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂය එකයි වාසය කරන්නේ වැරදි දෙයක ප්‍රත්‍යක්ෂයක්. ඒකයි නිවිල නැත්තේ. ඒකයි අවිද්‍යාව සිවිරාගෙන් නිරුද්ධ වෙලා නැහැ. විද්‍යාවෙන් විද්‍යාව සාක්ෂාත් වෙලා නැහැ. එතකොට ප්‍රත්‍යක්ෂ වෙනදී විද්‍යාවෙන් නෙමෙයි. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ වෙලා නැහැ. නමුත් සීක විද්‍යාව තියෙන නිසා අර සීකයාගේ නුවණ දර්ශනීය සංකත ලක්ෂණ බව එයාට හම්බ වෙනවා. මෙන්න මේ ප්‍රතිපදාවක් අපට මේ ධර්ම මාර්ගයේදී හම්බ වෙන්නට ඕනේ. එහෙම හම්බුනොත් විතරයි පින්වතුනි බුදුරු කියලා දෙන ධර්මය අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි අපි මේ දවස්වල මේ සවන් සිසිලස සාකච්ඡාව ඔස්සේ සාකච්ඡා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර අපි මුලින් ඉඳලා සාකච්ඡා කළේ. ඉතින් අද අපට ඉගෙන ගන්න තියෙන්නේ මේ චූල සීයනාද සූත්‍රය. මේ සූත්‍රය ඉගෙන ගන්න කලින් අපි පුංචි පසුබිමක් කතා කරගන්න වෙනවා. බුදුරන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණේ අපි වගේ මේ ඉන්න මිනිස්සුන් යුගයක නෙවෙයි. ඒ කියන්නේ අද සමාජය අපි ගත්තොත් අද සමාජයේ විශේෂයෙන් ලාංකීය සමාජයේ ಭಾರತೀಯ සමාජය නම් තාම තියෙනවා විමුක්තිය හොයන අය නැහැ. ඒ කියන්නේ අපේ සමාජයට විමුක්තියක් හොයන අය නැහැ. බුදුරණවහන්සේගේ ධර්මය අහපු නිසා අපි විමුක්තියක් හොයන්නේ. සමාජයේ ලක්ෂණයකට විමුක්තිය හොයන අය නෑ. ඒතර බුදුරණවහන්සේ නමක් බෝධිසත්වයෙක් උපදින්නේ බුදුරජාන් වහන්සේ සම්බුදු වෙන්නේ ඒ සමාජයක. විමුක්තිය හොයන සමාජයක. නිකන් කාමයන් ඔස්සේ ගිජු වෙලා ඉන්න නැත්නම් මේ වෙන වැඩක් කරන වෙන දෙයක් විතරක් සංකල්ප තියෙන සමාජයක නෙමෙයි. බුදුර දහමක් කියන්නේ විමුක්තිය හොයපු විමුක්තිය හැටියට එක එකයි එක එක අත්විඳින් ලැබපු එක එක ප්‍රතිපදා හුරු කරපු ඒක නිවැරදි ප්‍රතිපදා හුරු කර සම්මා ප්‍රතිපදා ඒ කියන්නේ ලෝකයේ තුලින් උපරිමයට යන්න පුළුවන්. ඒ වගේම තවත් යම් කිසි විදියට කල්පනා කරලා දෘෂ්ටි වශයෙන් ඇති කරගත්ත දේවල් තිබුණා. ඒත් විමුක්තියක් කියලා හිතාගත්ත එවැනි දෘෂ්ටි ජාලාවක් තියෙන බ්‍රහ්මජාල සූත්‍රය ඉගෙන ගන්නදී අපි දන්නවා දෘෂ්ටි ජාලාවකින් ගහන වෙච්ච මගද රටේ මගද ජනපදයේ තමයි බුදු කෙනෙක් සම්බුද්ධත්වයටපත් වෙන්නේ. ඒ බුදු කෙනෙක් එතකොට හිටපු යුගයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම විමුක්තිය හොයපු අය හිටපු යුගය. අන්නේ විමුක්තිය හොයපු මිනිස්සු ඉන්න තැනක ඒ යෝගාවචරයන් ඉන්න තැනක. ඒ කියන්නේ භාවනාවෙන් විවිධ ක්‍රමවලින් විමුක්තිය හොයපු විවිධ අත්දැකීම් ලැබපු අය ඉන්න සමාජයක එය විමුක්තිය නොවන බව පෙන්වා දෙමින් බුදුරන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කළා. අන්නේ කාරණාව මතක තියාගෙන අපි මේ දේශනාව ඉගෙන ගන්න වෙනවා. අපි සෑම බුද්ධ දේශනාවක් ඉගෙන ගනිද්දී මේ හොඳට කල්පනා කරන්න වෙනවා. මොකද බුදුරණවහන්සේ ධර්මයේ කිව්වේ මේ කාරණා මේ මේ සමාජයේ පසුබිමක් එකයි කියන එක. එතන මේ චූල සීහනාද සූත්‍රයේ තුල පැහැදිලි කරන්නේ සිංහයෙක් නාද කරන ආකාරය පිළිබඳ සිංහ නාද කිරීම පිළිබඳව පුංචි දේශනාව සිංහ නාදය කරන පිළිබඳ පුංචි දේශනාව වනාන්තරයේ සිංහයා නාද කරනකොට සියලු සත්තු බයේ දුවනවා. ආ හස්තීන් ගමේ හස්තීන් දඟලෙන් බැඳලා ඉන හස්තීන් දඟල් කඩාගෙන දුවනවා කියනවා. පුංචි සත්තු ගුල් ඇතුළට යනවා. පියාඹන සත්තු අහස උඩට පියාඹනවා. ජලයේ මාළු ජලය ඇතුළටම යනවා. එච්චරට ඒ සිංහගේ නාදයේ ගැඹිරයි. ඒ සිංහගේ නාදයේ ගැඹුරුයි. අන්න ඒ වගේ සිංහනාදයක් පිළිබඳවයි මේ බුදුරයන් වහන්සේ පෙන්වා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සිංහනාදයේ කරන ආකාරය පිළිබඳව දේශනා කරපු පුංචි දේශනාව තමයි මේ. අපි දේශනාව අහනකොට කන් යොමාගෙන දේශනාවේ තියෙන අර්ථය ගන්න. අපි දන්න දෙයට මේක ගලපන්න නැතුව ඕහිත සෝතෝ ධම්මං සුණාති කන් යොමාගෙන ඒ ධර්මය අහමු. ඒ වගේම ඕචසෝතෝ ධම්මං සුතානං ධම්මාන ඒ කියන්නේ අහපු ධර්මයේ දරා ගන්නට ඕන නැත්තේ තමන් දන්න දේනේ කාගේ හරි මයික් එක ඕෆ් කරලා නැහැ මියුට් කරලා නැහැ මට ඒක කරදරයි ඒතර බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට ඒ ධර්මය අහන්න තියෙන්නේ කන් යමාගෙන ඒකටම අවධානයෙන් දරාගන්නේ අහපු ධර්මයක්. අහපු ධර්මයේ දරා ගන්නවා මිසක් තමන්ට තේරිච්ච කාරණාව නෙමෙයි. අද අපි ගොඩක් වෙලාට කරන්නේ අහපු ධර්මයෙන් නෙමෙයි දරාගෙන තමන්ට තේරිච්ච කාරණාව. ඒක වැරදි. ඔහිත සෝතෝ ධම්මං සුණාති සුත්තෝ ධම්මං ධාරේති. අහපු ධර්මයෙන් දරාගන්නේ තේරිච්ච ධර්මයෙන් නෙමෙයි. වැටහිච්ච දේ නෙමෙයි දරාගන්නේ. සුත්තෝ ආහපු දේ දරා ගන්නවා. දතානං ධම්මාන උපපරික්කති. අන්න අහපු ධර්මයේ උපපරීක්ෂණය කරනවා. ඊට පස්සේ ඒක කරන්නේ. ඊට පස්සේ ඒක කරනකොට තමයි යන්න උපපරීක්ෂණ. ඊළඟට තමයි ධම්මනිච්ඡානක්කන්ත, දිටිනිච්ඡානක්කන්තට ඇවිදilla ඊළඟට ඡන්දය ඇති වෙලා උත්සාහ කරන තුලණිය වෙලා අර මේ ප්‍රීති ආදී දේවල් හට අර මේ ධහම කාරණාව එක්ක ප්‍රායෝගිකව යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න කන් යමාගෙන අහන්න ඕනේ. තමන්ගේ කොන්ට ගැළපීමට නෙමෙයි තියෙන දේ දරා ගන්න. ඒ විදිහට අපට ඇහුවොත් අපි මුලින් කතා කරපු විදිහට බුදුරන් වහන්සේ පෙන්නපු නිවන් මඟ අපිට උපදවාගන්නේ කොහොමද කියන එක දහම තුලින් අපට තේරුම් ගන්න හැකියාවක් ලැබේවි. භාග්‍යතුන් වහන්සේ ඔන්න සිංහනාද කරන ඇටි පැහැදිලි කරනවා මේ ಭಾರತೀಯ සමාජයේ මේ විමුක්තිය හොයපු සමාජයේ සිටින භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු සංගායන ඉදිරිපත් කරපු විදිහට පැහැදිලි කරන්නේ ඒවම් මේ සත මම මෙහෙමයි ඇහුවේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඔන්න ඒ ධර්මයේ පැහැදිලි කරන්න යනවා. ඒකන් සමයන් භගවා සාවත්‍යයන් විහෙරති 제තවනි අනාථපිණ්ඩිකස්සාරාම භාග්‍යතුන් වහන්සේ කාලේ සවැත්නුවර 제තවනාරාමයේ වැඩ වාසය කළේ. අත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුව භගවොත් භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි කියලා ආමන්ත්‍රණය කර භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක වදාලා ඉදේ භික්ඛවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤෝ පරප්පවාදෝ සමනේහි අඤ්ඤාති බුදුරණවහන්සේ කියනවා භික්ෂූන්ට එය මේව භික්කවේ සම්මා සිහිනාදං නදත මහණෙනි නුඹලා මෙන්න මේ විදිහට සිංහනාද කරව් මහණෙනි නුඹලා මෙන්න මේ විදිහට සිංහනාද කරව් කියලා කියනවා කොයි විදිහටද ඉදේ භික්කවේ සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤෝ පරවාදෝ සමනී අඤ්ඤෝති අඤ්ඤේති මොකද්ද කියන්නේ මෙහි මෙහි කියනකොට ඒ බුදුරන් වහන්සේ, ඒ කියන්නේ බුදුරන් වහන්සේ අපි ගොඩාක් දැන් කතා කර බුදුරන් වහන්සේ අපිත් හම්බෙන්නේ කොහොමද කියන එක. ඒතකොට අන්න මෙහි කියනවා ඒ බුද්ධ ශාසනේ. බුදු ශාසනය කියනකොට බාහිර වස්තු නෙමෙයි. ඒ බුදුරන් වහන්සේ දුන්න දර්ශනේ. බුදුරන් වහන්සේ පෙන්නපු ආකල්පේ. බුදුරන් වහන්සේ පෙන්නපු මාර්ගයේ. බුදුරන් වහන්සේ ඉස්මතු කරපු ධර්මයේ. අන්න මෙහි කියනවා පළමු සමණයා ඉන්නේ. ඉදේ බික්කේ සමනෝ පළමු සමණයා. ඉද ෘතියෝ සමනෝ. දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ මෙහි. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ මෙහි. හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මෙහි කියලා බුදුරයන් වහන්සේ කියනවා. සිංහනාද කරන්න භික්ෂුන්ට සිංහනාද සම්මා මනාවට සිංහනාද කරව කියනවා. ශුන්‍යෝ පරවාදෝ සමනීය හිස් කියනවා අනිත් පරවාද අනිත්වාද එතකොට එතන අනිත්වාද පරවාද ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු දෙයින් ඉක්මවාදී. බුදුරන් වහන්සේ පෙන්නපු නිවන් මඟක් පෙන්වනවා බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ පෙන්වන ලෝකෝත්තර මාර්ගය. බුදුරන් වහන්සේ පෙන්වන සත්‍ය දර්ශනය. ඒ බුදුරන් වහන්සේ ඉස්මතු කරපු මඟ බුදුරන් වහන්සේ පෙන්නපු දේ එක්ක ගලපනකොට එයින් අන්නවාදයක, පරවාදේ, පරප්පවාදෝ, අනිත්වාදයක සමනෙහි අඤ්ඤේති අනිත් ඒ අනිත් ඒවල් වල ශුන්‍යෝ හිස් කියනවා ඒ ශ්‍රමණයෝ. කොයි වාදයේද හිස් වෙන්නේ? දැන් මෙතන තියෙන්නේ පරප්පවාදෝ අන්‍යවාදී. එතකොට බුදුරන් වහන්සේගේ ශාසනය ගත්තාම බුදුරන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ බුදුරන් වහන්සේ හිටපු දර්ශනය එක්ක. අපි දන්නවනේ පුක්කුසාතියේ බුදුරන් වහන්සේ හඳුන බුදුරන් වහන්සේ දැක්කේ නැහැ නේ S2කින් දැක්කට. පුක්කුසාති බුදුරන් වහන්සේව හඳුනගත්ත තැනක් තියෙනවා. අන්න ඒ ඒ ශාසනය තමයි පළමු ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ. අන්‍යවාදයක නෑ. අනිවාර්ය කේ ශ්‍රමණය හිස් කියලා. සිංහනාද නදව් කියලා බුදුරණවහන්සේ භික්ෂුවන්ට කියනවා. ඊළඟට බුදුරණවහන්සේ කියනවා තානංකෝ පණිවිතං භික්ඛේ විජ්ජති විජ්ජති යං ඉදේ අනුචිත්‍ය පරිබාජික එවං අදෙයෝ. එතකොට ඔබගෙන් අහන්න පුළුවන් ඔබ ඔහොම සිංහනාද කරනකොට ඔබ ওই විදියට සිංහනාද කරනකොට ඔබගෙන් අහන්න පුළුවන් අනුචිත්‍ය පරිබාජික වෙන පරිබාජිකේ වෙන පරිබ්‍රාජකයෙක් ඔබගෙන් මෙන්න මේ විදියට අහන්න පුළුවන්. කොහොමද අහන්නේ? කෝ වනායස්මන්තෝ අස්සාසෝ කිම් බලං යේන තුම්හි ආයස්මන්තෝ එවං වදේත ඉද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුන්‍යෝ පරප්පවදෝ සමනේහි අඤ්ඤේති කියලා ඔබ ඔය විදිහට පළමු ශ්‍රමණයා දෙවන ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනයේ මේ සම්බුදුරයන් වහන්සේගේ දර්ශනියත් එක්ක පමණයි අනිත්‍ය අනිත් පරප්පවාදවල අනිත්වාදවල හිස් ශ්‍රමණයන්ගෙන් ඒ ශ්‍රමණ හතර කොටාසයෙන් හිස් කියලා ඔබ කියන්නේ කුමන අනුහසක් නැත්නම් කුමන ආස්වාදයක් දැකලාද කුමන බලයක පිහිටලාද කුමන අස්වසිල්ලක් කුමන සැනසෙල්ලක් ලැබලාද අස්නාස කියන්නේ එතන සැනසෙල්ල කුමන සැනසෙල්ලක් ලැබලාද ඒ වගේම කුමන බලයක පිහිටලාද එතකොට එහෙනම් බුදුරණවහන්සේ මේ කියන්නේ. ඔහොම අහන්න පුළුවන්. එතකොට එහෙනම් සැනසille ඒ දුර් ඒ ඒකින් සැනසෙල්ලක් ලැබපු කෙනෙකුට ලැබීමත් එක්ක ඒ බලයක් අන්න යම්කිසි බලයක් ඒ ඒකත් එක්ක තමයි ඒක පවත්වන්න පුළුවන්. ඒ නිසා ඇහුවොත් එහෙම කුමන බලයක පිහිටලා කුමන සැනසෙල්ලක් ලැබලාද ওই විදියට ඔබ කියන්නේ කියලා මෙන්න මේ විදිහටයි ප්‍රකාශ කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවං වාදිනෝ භික්කවේ අනචිත්තියා පරිබ්බාජකා එවමාහස වචනීය. ඔය විදිහට අනචිත්තික පරිබ්බාජකිව ඇහුවාම එයාලට මෙන්න මේ විදිහට උත්තර දෙන්න. අතිකෝනෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අන්න ලස්සන විස්තර කරනවා. බුදුරන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා චත්තාරෝ ධම්මාඛාතා යේ මයන් අත්ත අත්තනි සම්පස්සමානෝ එවං වදෙය බුදුරන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා සියල්ල දන්න සියල්ල දකින සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේ අපට මෙන්න මේ කාරණා හතරක් පැහැදිලි කරලා දුන්නා ඒ කාරණා හතරක් පැහැදිලි කරලා දුන්නා ඔය විදිහට ප්‍රකාශ කිරීම සඳහා කොයි විදිහටද මේ ශ්‍රමණයා පළමුවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනයේ පරප්පවාදවල, අනිත්වාදවල ශුන්‍යයි ශ්‍රමණවරුන්ගෙන් ශුන්‍යයි කියලා කාරණා හතරක් අපට සියල්ල දන්න සියල්ල දක්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මනාකොට දේශනා කළා එතනත් එතකොට ඒ ශ්‍රාවකයා කිව යුත්තේ මොකද්ද ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දෙයක් මනාකොට දේශනා කළා තියෙනවා මනාකොට. ඒතොර මේ මනාකොට දේශනා කළ බව එක කතා කරන්න ඕනේ. මනාකොට දේශනා කළා තියෙනවා. දැනලා දැකලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ කරුණු හතරක්. මොකද්ද ඒ කරුණු හතර? අතිකෝණු ආවසෝ සත්තරි පසාදෝ, අති ධම්මේ පසාදෝ, අති සීලේස පරිපූර්ණකාරිතා, සහධම්මිකා කෝපන පියා මනාපා ගහට්ටාචේ පබ්බජිතාචේ කාරණා හතරක් කියනවා. මොකද්ද කාරණා හතර? අත්තිකෝණකෝ සාවසෝ සත්තරි පසාදා අපට අපගේ ශාස්ත්‍රුන් වහන්සේගෙන ප්‍රසාදය තියෙනවා. අන්න පළවෙනිම කාරණාව තමයි ඒ විදිහට සිංහනාද කිරීමට ප්‍රධාන හේතුව. එතකොට මේ සිංහනාද කරනවා කියන්නේ ශ්‍රමණයෝ මේ මේ ශාසනයේ විතරයි ඉන්නවා කියලා කියන්නේ අනිත් ශාසනවල අනිත් පරප්පවාදවල අන්න ඒකයි ඔබ හොඳට මතක තියාගන්න මේ දවස්වල මම ගොඩක් ඉස්මතු කරලා පෙන්නවා අලුත් මතයක් ඉදිරිපත් කරනවා නම් යම් කිසි කෙනෙක් තව මතයක් බුදුරන් වහන්සේගේ මතයෙන් තොර මතයක් ඒකද පරප්පවාදයක් ඒ ශාස්ත්‍රවද ශාස්ත්‍රුන් වහන්සේගේ වාදය නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස නෙමෙයි ඒක පරප්පවාදය ශාස්ත්‍රුන් වහන්සේගේ වාදයට එහා ගියපු ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසට එහා ගියපු දෙයක් අන්න එතන මේ ශ්‍රමණයන්ගෙන් හිස් ශ්‍රාවකත්වයේ තුල ශ්‍රාවකෙනාට ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රමණ ඵල හම්බ වෙනවා. ශ්‍රාවකත්වයේ නැති කෙනාට ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රමණ ඵල හම්බ වෙන්නේ එයා පරප්‍රවාදයක් අලුත්වාදයක් ඉදිරිපත් කරනවා. ඒ අලුත්වාදයේ තුලට ඉදේව සමනයෝ ඒ කියන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රමණ ඵල ටික හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ හම්බ වෙන්නේ නැති වෙන්නේ එයාලා බුදුරණවහන්සේ පෙන්වන මේ සිංහනාදයක් කරන්න හම්බ වෙන්නේ නැති වෙන හේතුව මේ ශාසනය කියන්නේ බුදුරණවහන්සේන දර්ශනීය විතරයි මේ සත්‍ය දර්ශනීය විතරයි ප්‍රතිඵල තියෙන්නේ ඒ ශ්‍රමණ ශ්‍රාවකයෝ ඉන්නේ වෙන පරප්පවාදවල නැහැ වෙන පරප්පවාදවල නැහැ ඒක සිංහනාද කරන්න කියලා. එතකොට ආනිස ඒක අස්වසිල්ල සහ ඒකේ බලය මොකද්ද කියලා විග්‍රහ කරනවා. කරුණු හතරකින් විග්‍රහ කරනවා. පළවෙනිම කාරණාව සියල්ල දන්න දක්න බුදුරණවහන්සේ ඉදිරිපත් කරන පළවෙනි කාරණාව තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දෙන අතිකෝණක ආවුස් 45 පළවෙනිම කාරණාව ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය ඒක තමයි පළවෙනි කාරණාව මේ ශ්‍රමණ ඵල ඇති බව ඉස්මතු කිරීමට තියෙන බලය ඒ තියෙන අස්වසිල්ලක් ලැබලා ඇති කරගත බලයේ පළවෙනි මේක ශාස්ත්‍රු ප්‍රසාදය ඒ ශාස්ත්‍රු ප්‍රසාදය නැත්තන් දෙවෙනි එක අති ධම්මේ ප්‍රසාදෝ ඊළඟ කාරණාව ධර්මයේ ප්‍රසාදය ධර්මයේ කියන පැහැදීම ඊළඟ කාරණාව පළවෙනි එක ශාස්ත්‍රපසාදයේ දෙවෙනි එක ධර්මපසාදයේ අති සීලේසු පරිපූර්ණකාරතාන සීලේ පරිපූර්ණ බව ඊළඟ එක සහධම්මිකා කෝපන පියාමනාපා ගහට්ටා චිපබ්බජිතා එකම අදහසකින් ඉන්න එකම අදහසකින් ඉන්න ඒ කියන්නේ එක විදිහටම ඒ ඒ ඒ ඒ භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය එක්ක කටයුතු කරන අයගේ තියෙන ලක්ෂණය තමයි ඒ ධර්මයත් එක්ක කටයුතු කරන ගිහි පැවිදි අයගේ ප්‍රියමනාප කියන්නේ ප්‍රියශීලී බව ඕනෝන්ට ප්‍රියශීලීව ධර්මිකව ජීවත් වෙන එක. මෙන්න මේ කාරණා හතර කියනවා. ඉමේකෝතේ ආවසෝතේන භගවතා ඥානතා පස්සතා භාග්‍යතුන් මේ දන්නා දකිනා වූ සම්බුදුරජාණන් වහන්සේ නම් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණා හතර දේශනා කළා. මොකද්ද? මේ කාරණා හතර නිසා තමයි සිංහනාද කරන්නේ ඉදේව සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද සතියෝ සමනෝ ඉද සතුත්තෝ සමනෝ ශුඤ්ඤ පරවාදෝ සමනේහි අඤ්ඤීති මේ පළමු ශ්‍රමණයා දෙවනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ සම්බුද්ධ ශාසනේ සම්බුද්ධ ශාසනය කියන්නේ ශාස්ත්‍රූගේ අදහස ශාස්ත්‍රූගේ දර්ශනීය මග්ගවිදු මග්ගකෝවිදු මග්ගඤ්ඤු වූ ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස තුල පමණයි වෙන පරප්පවාදෙහි ශුන්‍යෝ පරප්පවාදෝ සමණයන්නේ ශුන්‍යයි අනිත් ශ්‍රමණයන්ගේ අනිත් අයගේ අනිත් පරප්පවාදවල ඒ ශ්‍රමණියෝ ශුන්‍යයි කියලා බුදුරණවහන්සේ සිංහනාද කරන්න කියනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ කියන්නේ මේ විමුක්තිකාමින් හොයන යුගයක විමුක්තිකාමින් ඉන්න අය ඉන්න පරිසරයක අනිත් අනිත් අනිත් අනිත් පරප්පවාදවල ශුන්‍යයි කියනවා. එතකොට මෙන්න මේ විදිහට කියුවට පස්සේ තානංකෝ පණිවිතං වික්‍රේ විජ්ජතියං අඤ්ඤතිත්තික පරිබ්බාජක එවං අදෙය්‍ය. එතකොට මහණෙනි නුඹලාගෙන් මේ අඤ්ඤතිත්තික පරිබ්බාජක මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. අහම් අමහාකම්පිකෝ ආවුසෝ අත්‍යසත්තරි පසාදෝ. ඔන්න එතකොට ඒ ඒ ඒ මේ බුදුරණවහන්සේ මේ කියන්නේ බුදුරණවහන්සේ මේ දැනගෙන කියන්නේ. බුදුරණවහන්සේ කියනවා බුදුරණවහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කට්ටිය මෙන්න මේ විදිහට කියනවා. මොකද එයාලට තියෙන මේ ප්‍රතිපදාවක්මයි. අම්මා කම්පිකෝ ආවසෝස අත්‍යසත්ත්‍ර ප්‍රසාද අපටත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කිරි ප්‍රසාදයක් තියෙනවා. යෝ අම්මා කසත්තහ. ඒ වගේ අපට අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ කිරි ප්‍රසාදයක් තියෙනවා. අම්මාකම්පිකෝ ආවසෝ අත්ති සද්දා ප්‍රසාදෝ යෝ අම්මාකම් සත්තා අම්මාකම්පි අත්ති ප්‍රසාද අත්ති ධම්මේ ප්‍රසාදෝ අපට ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මයේ ප්‍රසාදයක් තියෙනවා ඒ වගේම අපිත් ඒ විදිහමයි අපිත් සීලේ පරිපූර්ණ කරනවා ඒ වගේම අපිත් අපිත් හා එකතුලා ඉන්නේ අදහස් සමාන අය එක්ක එකට ප්‍රියමනාප වාසය කරනවා. ගිහි පැවිදි ඔක්කොම එකට ප්‍රියශීලීව වාසය කරනවා කියලා මේ අන්‍ය තීර්ථකයෝ ඒ මෙන්න මේ විදිහට කියයි කියලා බුදුරණවහන්සේ කියනවා. අපිත් අපිත් අපගේ සාස්තුන් වහන්සේ ගැන ප්‍රසාදයක් තියෙනවා. අපිත් අපගේ දර්ශනයත් එක්ක තියෙන ධර්මය ගැන ප්‍රසාදයක් තියෙනවා. අපිත් මේ සීලය ආරක්ෂා කරමු සීලේ පුරමින් වාසය කරන්නේ. අපිත් අපි හා ඒ අපි එකහා එකට අදහසේ ඉන්න අයත් එක්ක අපි එකටම ගිහි පැවිදි දෙගොල්ලම හරිම ප්‍රිය සීලිය ප්‍රියමනාපව තමයි ඉන්නේ. ඔන්න ඔය කාරණාව කියනවා. එතකොට එකකින් තව කාරණාවක් අපිට තේරුම් ගන්න පුළුවන්. යම් කිසි සාස්ත්‍රු කෙනෙක් යම් අදහසක් ඉදිරිපත් කළාද ඒ අදහස සත්‍ය බව යමෙක් පිළිගත්තද මෙතන කියනවනේ අපි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ අදහස පිළිගන්නවා. එහෙනම් ඒ ආ ශාස්ත්‍රඥ වහන්සේගේ අදහස පිළිගත්ත. ඒ කියන්නේ අලුත් අදහසක්. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සම්බුදුරයන් වහන්සේ ඉදිරිපත් කරපු අදහසින් අනිත් සියල්ලම පරප්පවාදෝ. බුදුරණවහන්සේ ඉදිරිපත් කරපු අදහසින් තොර මොකද බුදු කෙනෙකු පෙන්නපු අදහස පමණයි මේ ලෝකේ නිවන් දකින්න පුළුවන්. එතකොට ඒයින් තොර අනිත්‍ය පරප්පවාද. ඒ පරප්පවාද යා පිළිබඳව ඒ ඒ ශාස්ත්‍රුංග අදහසක්නේ. පරප්‍රවාදී කියන්නේ අලුත් ශාස්ත්‍රු කෙනෙක්. අන්නේ ශාස්ත්‍රු කෙනෙකුගේ අදහස පිළිබඳව අපට ප්‍රසාදය තියෙනවා. අපටත් ඒ ධර්ම ප්‍රසාදය තියෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන ප්‍රසාදය තියෙනවා. එතකොට එතකොට බලන්න එහෙනම් මේ කෙනෙක් ගැන ප්‍රසාද එනකොට ඒ කෙනා ශාස්ත්‍රු කෙනෙක්. ඒ ශාස්ත්‍රු ඒ ශාස්ත්‍රුගේ ධර්මය, ඒ ශාස්ත්‍රු කියන ප්‍රතිපදාව, ඒ වගේම ඒ ශාස්ත්‍රුන් වහන්සේ හා එකතු වෙලා ඉන්න අයගේ අන්‍යෝන්‍ය සුහද සීලීත්වය තියෙනවා. දැන් මොකද්ද ඔබේ අපේ නානත්වය කියලා හයි කියනවා. ඉදනෝ ආවුසෝකෝ විශේෂෝකෝ අදිප්පායෝ කින්නානාකන ජදං තුම්මා කංචි වම්මා කංච මොකද්ද එතකොට අපි දෙගොල්ලෝගේ වෙනස දැන් ඔය කියපු හිස් බව අපට කතා කරන්න බෑනේ දැන් ඔබලා කිව්වා ඔබලාගේ ශාසනයේ ශ්‍රමණයන්ගෙන් ශ්‍රමණයන් හතර දෙනාගෙන් අන්‍ය ශාසනවල නැහැ කිව්වා එතකොට ඒකට හේතු කාරණා කුමන අස්වසිල්ලක් දැකලාද කුමන බලයක පිළිහිලද කියනකොට ඔබලා ඉදිරිපත් කළා ඔබලාගේ සාස්ෘණ වහන්සේගේ දර්ශනීය සාස්ත්‍රඥ වහන්සේට ගරුත්වයේ ඒ දර්ශනීයට ගරුත්වයේ කී ප්‍රතිපදාව හික්මන එක සීලය පරිපූර්ණ කරන එක ඒ අදහස දරන අයගේ අන්‍යෝන්‍ය ප්‍රියශීලී භාවයෙන් යුක්ත කටයුතු කරන එක. ඉතින් අපිට තියෙන එකමයි. එතකොට නම් මොකද්ද මේකේ නානාකරණේ? එතකොට ඒ කාරණාව ගැළපෙන්නේ නැහනේ. ශුන්‍යයි කියන්නේ ගැළපෙන්නේ නැහනේ කියන එක ඉදිරිපත් කරනවා. එතකොට බලන්න මෙන්න මේ විදිහට අපට අදට සමාජයේ ගන්න පුළුවන් ඕන තරම් එකිනෙක හා කොටු වෙච්ච පිරිසක් ඉන්නවා. එකිනෙක කෙනා හා කොටුවෙච් පිරිස එකිනෙක කරන්න ඕනේ සම්බන්ධයි. ඒ ඒ කෙනාගේ දර්ශනය ඔස්සේ යනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ නෙවෙයි ඒ කියපු කෙනාගේ දර්ශනය ඔස්සේ යන පරප්පවාදේ. ඒ පරප්පවාදයේ තික යනවා. එතකොට ඒ ඒ යා කෙරෙහි පැහැදීම, ඒ කියන දේ කෙරෙහි පැහැදීම, මේ කියන වැඩ පිළිවෙල ඔස්සේ යන එක සහ ඒ ඒ ඒ අයගේ තියෙන අන්‍යෝන්‍ය සුවන්සීලීත්වය. හැබැයි බුදුරණවහන්සේ කියන්නේ සියල්ලංගෙම හිස් කියලා කුමද්ද මේ ශ්‍රමණවරුන්ගෙන් අන්‍ය පරප්පවාදවල ශ්‍රමණවරුන්ගෙන් හිස් ශ්‍රමණවරු සිටින්නේ බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ පමණ ශාස්ත්‍රීය දර්ශනයේ පමණයි. එහෙම කිව්වට පස්සේ මෙන්න මෙහෙම හයි කියනවා. එතකොට එහෙම හෙව්වට පස්සේ ඒවං වාදිනෝ භික්කවේ අනිත්‍ය පරිබ්බාජක ඒව මස්වචනීය. එහෙම ආපු පරිබ්බාජකයන්ගෙන් මෙහෙම අහන්න. එතකොට ඒ පරිබ්බාජකයන් නැත්තම් ඒ විදිහට යම් කිසි කෙනෙක් කියන දර්ශනයක් ඔස්සේ ඉන්න ඒ ඒ සාස්ත්‍රුන් වහන්සේගේ ඒ කියන්නේ අලුත් දර්ශනයක් ඉදිරිපත් කරපු කෙනාගේ ඒ එයාගේ ඒකත් එක්ක ඉන්න ඒ ඒ දර්ශනයත් එක්ක ඉන්න ඒකට පැහැදීම තියෙන ඒ ප්‍රතිපදාවෙන්නේ අන්‍යෝන්‍යව එකිනෙකිනාගේ සුවනශීලීව කාරණාව තියෙන. අන්නේ අයගෙන් අහන්න කියනවා ඒ වාදය තියෙන අයගෙන් අහන්න කියනවා ඒ අදහස තියෙන අයගෙන් අහන්න කියනවා කිම්පනාවසෝ ඒකා නිට්ඨහ උදහපුතු නිට්ඨහති හැවත්නි ඔබලා එකම නිෂ්ඨාවකටද ඒකේ තියෙන එකම නිෂ්ඨාවකට යන එකක්ද නිෂ්ඨා කිහිපයක්ද කියන්නේ ඔකෙන් ඔය ඔබ ඔබලාගේ සාසුන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනයෙන් යන්නේ එකම නිෂ්ඨාවකටද නැත්නම් නිෂ්ඨා දෙකකට ප්‍රතිඵල එකක්ද ප්‍රතිඵලේ ගොඩක්ද කියන්නේ එක එක දේවල්ද ලැබෙන්නේ එකක්ද ගොඩක්ද කියලා අහනවා සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ අඤ්ඤිත්‍යා පරිබ්බජුකේ වං ව්‍යාකරියුම් නිවැරදිව ඔන්න බුදුරණවහන්සේ කියනවා මහණෙනි මේ ඒ පරිබ්බාජකයන් නිවැරදිව මේකට පිළිතුරු දෙනවා නම් දිය යුත්තේ ඒකහවසෝ නිට්ටා නපුතු නිට්ටහති. එයාලා නිවැරදිව පිළිතුරු දෙන්නේ නැත්නම් මොකද්ද? මේක එකම දෙයකටයි අපේ දර්ශාසුන් වහන්සේ ඉදිරිපත් කරේ එක ඉලක්කයකට ඉලක්ක ගොඩකට නෙමෙයි. ඔන්න දැන් මේක මේක කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඇහුවොත් නිවැරදිව පිළිතුරු දෙන ඒ පරිබ්බාජක ඒ කියන්නේ නිවැරදි පිටුදන කියන්නේ යම් ප්‍රතිපදාවක් සාස්තු දර්ශනයක් එක්ක යන කෙනා. ඒ දර්ශනෙත් යන කෙනා ඉලක්ක එකයි. ඉලක්කය ඔක්කොගෙම එකයි. අන්න ඒ සියලු දෙනාම එකම ඉලක්කයක් කරා යන්නේ කියනවා. එහෙම වුණාට පස්සේ එකම ඉලක්කයක් කියලා කියනවනේ කියනවා නිවැරදි පිටුදන දෙනවා නම්. බුදුරණවහන්සේ ආයෙ කියනවා සාපනාවසෝ නිට්ටා සරාගස්ස ඊළඟට අහන්න කියනවා මෙහිම සාපනාවසෝ නිට්ටා සරාගස්ස උදාහවිතරාගස්ස ඊට පස්සේ අහන්න කියන එකටියන්ගෙන් එහෙනම් ඔබගේ නිෂ්ඨාව නැත්නම් ඒ ඉලක්කය ඒ කියන්නේ ඔබ සියලු දෙනාගේම ඉලක්කයක් තියෙනවනේ. ඔබගේ සාසුන් වහන්සේ දර්ශනය එක්ක මේ ඉලක්කය රාග සහිතයිද? රාග රාගේ නැද්ද? මේ නිෂ්ඨාව රාග සහිතයාටද නැත්නම් රාග සහිත වීමක්ද තියෙන්නේ? නැත්නම් රාගයේ නැතිවීමක්ද තියෙන්නේ කියලා අහන්න කියනවා. ඒ කියන්නේ ඔබලාගේ ඉලක්කය රාගයේ සහිත දෙයක්ද? රාගයේ නැති කෙනාටද ඒ කියන්නේ ඉලක්කේ තියෙන්නේ කියලා අහන්න කියනවා. ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා සම්මා ව්‍යාකරමානෝ භික්කවේ අඤ්චිත්‍ය පරිබ්බාලිකාස් එවං වදෙය්‍යෝ ව්‍යාකරෙය්‍යෝ. නිවැරදිවම ඒ පරිබ්බාල කියන්නේ පරප්‍රවාදයේ දරන මොකද මේ විමුක්තිකාමෙන් හිටපු යුගයක. විමුක්තිකාමෙන් අත්විදපු විමුක්තිකාමෙන් විමුක්තිය අත්විදපු යුගයක. ඉන්න අවස්ථාවේදී බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවක් මේ පැහැදිලි කරන්නේ. ඒ අවස්ථාවේදී ඒ කෙනා කියන්නේ මොකද්ද? ඒ කට්ටිය නිවැරදිව පිළිතුරු දෙනවා නම්. එයාලා නිවැරදිව පිළිතුරු දෙන්නේ කොයි විදිහටද කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සම්මා ව්‍යාකරමාණුව භික්කවේ අන්තිත්‍යා පරිබ්බායක ඒවං ව්‍යාකරෙය්‍යෝ කොහොමද නිවැරදි පිළිසු දෙන්නේ විිත රාගස්සාවසෝ සානිට්ඨා නසානිට්ඨා සරාගස්ස ඒ ඒ සාසුන් වහන්සේගේ දර්ශනීය තියෙන ඉලක්කය විිත රාගයටයි විිත රාග නැති කෙනාට නෙවෙයි රාගයේ රාගය තියෙන කෙනාට නෙවෙයි ඉලක්කය තියෙන්නේ අපේ රාගේ නැති කෙනාට ඉලක්කය තියෙන්නේ කියලායි හරියට උත්තර දෙන්නේ. ඒ අඤ්ඤ චීත්‍රිකයා හරියට උත්තර දෙනවනම් අන්න එහෙමයි උත්තර දෙන්නේ කියලා බුදුරණවහන්සේ ඒ එහෙම අහුවොත් මෙහෙමයි උත්තර දෙන්නේ කියලා බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට එහෙනම් එයාලාගේ ඒ නිෂ්ඨාව රාග නැති බවට හතනගේ රාග නැති කෙනාටයි ඒ නිෂ්ඨාව තියෙන්නේ. ඒ ඒක එක නිෂ්ඨාව තියෙන්නේ. ඒක එක එක නිෂ්ඨාවක් තියෙන්නේ රාගය නැති කෙනාට විතරාගී කෙනාටයි රාගය තියෙන කෙනාට නෙවෙයි ඉලක්කය තියෙන්නේ. ඒ සාස්තු දර්ශනේ. එතකොට බලන්න හොඳට හිතලා මේ බුදුරණවහන්සේ කියන්නේ පරප්පවාදය ගැන කියන්නේ වෙන දෙයක් නෙමෙයි පරප්පවාදය. අනුන්ගේ වාදේ ශ්‍රමණයන්ගේ හිස්වා ශ්‍රමණ පළමු ශ්‍රමණයා, ဒုတိ ය ශ්‍රමණයා, තෘතිය ශ්‍රමණයා, චතුර්ථ ශ්‍රමණයා කියන මේ ශ්‍රමණත්වයේ හිසු අන්‍ය පරපවාදී ගැන මේ කියන්නේ. ඒ පරපවාදී අය නිවැරදි උත්තර දුන්නොත් මේ බුදුරණවහන්සේ ප්‍රකාශ කරන්නේ නිවැරදි උත්තර දුන්නොත් එයාලා කියන්න ඕන තියාලාගේ නිෂ්ඨාව විතරාගයට රාගය තියෙන කෙනාට නෙවෙයි විතරාගයටයි නිෂ්ඨාව තියෙන්නේ. මේ බුදුරණවහන්සේගේ ශාසනයේ පරපවාදී. එතකොට යාළට විතරාග කෙනෙක් තමයි නිස්සාව. ඒකත් ප්‍රත්‍යක්ෂයක්. යාපනාවසෝ නිට්ඨා සදෝසස්ස උදාහවිච දෝසස්සාති. ඊළඟට ඔබ අහන්න අවැත්නි ඔබගේ ඒ ශාස්ත්‍රෝන්ගේ අදහසේ නිෂ්ඨාව තියෙන්නේ ද්වේෂ සහිත කෙනාටද ද්වේෂය නැති කෙනාටද කියලා අහන්න කියනවා. ද්වේෂ සහිත කෙනාටද ද්වේෂය නැති කෙනාටද කියලා අහන්න කියනවා. බුදුරණවහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා දේශනා කරනවා සම්මා ව්‍යාකරමාන භික්ඛු අනිසිත්‍ය පරිබ්බාජක ඒවං ව්‍යාකිරියුම් මහණෙනි ඒ පරිබ්බාජකයා ඒ පරපාව පරප්පවාදයේ දරන ඒ පරප්පවාද සාස්ත්‍ර දර්ශනීය දරන කෙනා උත්තර දිය යුත්තේ නිවැරදි උත්තර දෙනවා නම් විත දෝසස්සා උසෝ සානිට්ඨා නසා නිට්ඨා සදෝසස්සාති මේ නිෂ්ඨාව අපගේ සාසුන් වහන්සේගේ නිෂ්ඨාව තියෙන ද්වේෂය නැති කෙනාටයි ද්වේෂය තියෙන කෙනාට නෙවෙයි කියලා උත්තර දෙන්න ඕන නැත්නම් නිවැරදි උත්තර දෙනවා නම් මේ පරප්පවාදය ගැන බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ඊළඟට අහනවා බුදුරණවහන්සේ ඊළඟට කියනවා මෙන්න මේ විදිහට අහන්න කියනවා සාපනාවසෝ නිට්ඨා සමෝහස්ස උදාහවිත මෝහස්ස සම්මා ව්‍යාකරමාන භික්ඛව අනිත්‍යා පරිබ්බජක එවං ව්‍යාකරියුම් විතමෝහස්සාවසෝසා නිට්ඨා නසා නිට්ඨා සමෝහස්සාති. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මේ කාගේ කේද මේ කියන්නේ? පරප්පවාදී. ඒතර පරප්පවාදීයා යන්නේ නිවීමකට දැන් බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේදී බුදුරණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරන ප්‍රතිපදාවදී ඒ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේදී නිවීම කරා යොමු නොවිච්ච අවස්ථාව විග්‍රහ කරන්නේ විතරාක උචදෝෂ විතරයි. විත මොහ විග්‍රහ කරන්නේ නැහැ. ඒ බුදුරණවහන්සේ ප්‍රත්‍යක්ෂයේදී ඒ කාරණාවේදී දැන් අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ කියනවා අරක සාසුන් වහන්සේ විතරාගේ උත දෝෂී. විතමෝහි කියන්නේ මොකද භාග්‍යතුන් වහන්සේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ මෝහය කියන්නේ මොකද දන්නවා. ඒ නිසා විතමෝහි කියන්නේ නැහැ. දැන් මෙතනදී අහනකොට මේ අහන්නේ මේ ඕනම කෙනෙක් දන්නවා Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. Tamanට හම්බ වෙනවා. ඒ පරප්‍රවාදය තුල විතරාග බව, විත දෝෂී බව. මොකද මෝහය නොදන්නා නිසා මෝහය මනින්න බැරි නිසා මෝහය නැති බවකුත් හම්බ වෙනවා. මෝහය ඇති බව මනින්න විදිහක් නැහැනේ. මොහේ ඇති බව මනින්න විදිහක් නැති නිසා මොහේ නැති බවකුත් හම්බෙනවා. අහනවා ඔබගේ ශාසනය තියෙන්නේ ඔබගේ ශාසුනහසේ ඉලක්කයේ මොහේ සහිත අයටද මොහේ නැති කෙනාට දහනවා. නිවැරදි උත්තර දුන්නොත් ඒ කට්ටිය සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ අනසිත්‍ය පරිභාජක ඒවං ව්‍යාකරියෝ. ඒ අනසිත්‍යක පරිභාජකයා හරියට උත්තර දුන්නොත් එයා මෙහෙමයි උත්තර දෙන්නේ. විතමෝහස්සාවසෝ සානිට්ඨා නසානිට්ඨ නිට්ඨා නසානිට්ඨා සමෝහස්සාති අප මේ සාසුන් වහන්සේගේ නිෂ්ඨාව තියෙන්නේ විත මොහ කෙනාටයි මොහ නැත් මොහේ තියෙන කෙනාට නෙවෙයි එතකොට එයාලගේ ඒ පරප්පවාදයයි මේ සත්‍ය මත පිළිහිලා සම්මා ව්‍යාකරමානෝ සත්‍ය මත පිළිහිලා ව්‍යාකරණය කරන්නේ තමන් තමන්ට අත්විඳා රාග නැති බව ද්වේෂ නැති බව මොහ නැති බව මේ පරප්පවාදේ එතකොට පරප්පවාදයේ තුල රාග නැති බව අත්විඳා ද්වේෂ නැති බවත් වින්දා මෝහ නැති බවත් වින්දා පරප්පවාදයේ තුල ශ්‍රමණයන්ගෙන් හිස් පරප්පවාදයේ තුල සාස්ත්‍රු සාස්ත්‍ෘත්‍ය නැති එතකොට රාග නැති බව ද්වේෂ නැති බව මෝහ නැති බව සාපනාවසෝ නිට්ඨා සතන්නස්සෝදා හුතතන්නස්සාති සම්මාවය කරමවන භික්කවේ අනිත්‍ය පරිබ්බජක ඒවම් ව්‍යා කෙරියොන් ඊළඟට අහන්න කියනවා ඇවැත්නි ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඉලක්කය ඒ කියන්නේ ඉලක්කය තියෙන්නේ තණ්හාව තියෙන කෙනාටද තණ්හාව නැති කෙනාටද ඔන්න ඒ බුදුරණාහි කියනවා දේශනා කරනවා. එයා හරියට උත්තර දුන්නොත් සම්මා ව්‍යාකරණවන භික්කවේ හරියට උත්තර දුන්නොත් ඒ අඤ්ඤතිත්තිකියා ඒ පරිබ්බාජකේ පරප්පවාදී යුක්ත කෙනා ව්‍යාකරණය කරන්නේ කොහොමද? මේ ශාසනයේ නිෂ්ඨාව තියෙන තණ්හාව නැති කෙනාට ඒ තණ්හාව තියෙන කෙනාට නෙවෙයි. එතකොට එහෙනම් තණ්හා නැති බව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. තණ්හා නැති කෙනා මේ කවුද? ශුන්‍ය පරප්‍රවාදයෙන් යුක්ත ශ්‍රමණයරුන්ගේ ශුන්‍ය ශාසනය. අන්නේ ශුන්‍ය ශාසනයේ අදකින සම්මා ව්‍යාකරණ නිවැරදිව උත්තර දෙන්නේ. සත්‍ය මත බෙහෙලා උත්තර දෙන්නේ. මොකද බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ සත්‍යනේ. සත්‍ය මත පිළිහිලා යාලා උත්තර දුන්නොත් එයාලා ඔය උත්තරයයි දෙන්නේ. සාපනාවසෝ නිට්ටා සෞපාදන්නස්ස උදාහවනුපාදානස්සාති. එතකොට බලන්න උපාදාන කියන වචනේ සමාජයේ තියෙනවා. ඇවැත්නි අහන්න කෙනා බුදුරන් වහන්සේ. ඇවැත්නි ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ නිෂ්ඨාව උපාදානයේ සහිත කෙනාටද උපාදාන නැති කෙනාටද කියලා අහන්න කියනවා. එතකොට යාළුවා උපාදාන කියන්නේ මොකද්ද කියලා දන්නවා. බුදුරන් උපාදාන කියන්නේ පටිච්චසමුප්පාද නෙමෙයි අපි ඔක් කතා කරලා තියෙනවා. උපාදානය කියන්නේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. පටිච්චසමුප්පාද කියන්නේ තණ්හාපත්තෙන් උපාදානය. ඒත් උපාදානපත්තෙන් භවයටයි පටිච්චසමුප්පාදේ කියන්නේ. පටිච්චසමුප්පාද කියන වචනේ කොහෙවත් හොයාගන්නේ කිසි කෙනෙක් හොයාගන්නේ පටිසෝපන්න බව බුදුරණන් වහන්සේටයි හාම වෙන්නේ අවිද්‍යාවෙන් හටගත්ත බවත් එක්ක. එතකොට මෙතනදී බුදුරණන් වහන්සේ අහන්න කියනවා උපාදානයේ සහිත කෙනාටද නැති කෙනාටද? එතකොට උපාදානය දන්නවා. උපාදාන කියන්නේ මොකද්ද කියන එක ඒ සමාජ වචනයක් කියලා හම්බෙලා තියෙනවා. සම්මාවය කරවන බික්ක නිත්‍ය පරිබ්බජකය වම් යාකරියුස් නිවැරදිව ඒ අන්න තීර්ථකයන් තන් පරප්පවාදගෙන උත්තර දෙනවා නම් නිවැරදිව පිළිහිටලා එයා මෙහෙමයි උත්තර දෙන්න තියෙන්නේ ඒ තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනයක ඉලක්කය තියෙන්නේ උපාදාන නැති කෙනාටයි උපාදානේ තියෙන කෙනාට නෙමෙයි. උපාදානේ නැති කෙනාටයි ඉලක්කය තියෙන්නේ උපාදාන තියෙන කෙනාට නෙවෙයි කියලා. එයා උත්තර දෙනවා. නිවැරදි උත්තර දෙනවා නම් එහෙමයි උත්තර දෙන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාපනාවුසෝ නිවිට්ඨා විද්දසු විද්දසුනෝ උදාව අවිද්දසුනෝ අහන්න කියනවා ඔබගේ ඒ කියන්නේ සාසුන් වහන්සේගේ දර්ශනයේ නැත්නම් ඒ නිෂ්ඨාව තියෙන්නේ යථාර්ථ නැත්නම් ඇත්ත දකින කෙනාටද නැත්නම් පඬිතයාටද නැත්නම් මෝඩ කෙනාටද ඇත්ත නොදකින කෙනාටද නැත්නම් ඇත්ත දකින කෙනාටද තියෙන්නේ අහනවා සම්මා ව්‍යාකරමානෝ මේ ප්‍රශ්න කරනකොට එයා මනාවකට ප්‍රශ්න කරනකොට එයා එයා හරියට ඒ උත්තර දෙනවා නම් මනාවකට ප්‍රශ්න කරනකොට ওই විදියට එයා උත්තර දෙනවා. ඒ මනාව ඒ විදියට ප්‍රශ්න කරනකොට එයාලා මනාව උත්තරයක් දෙනවා. ඒ විදියට මොකද්ද? එයාලා උත්තර දෙන්නේ මේ ශාසනයේ ඇත්ත දකින්න කෙනාටයි තියෙන්නේ. ඉලක්කය තියෙන්නේ ඇත්ත දකින්න කෙනාටයි. නැත්තම් නුවණ තියෙන කෙනාටයි නුවණ නැති කෙනාට නෙවෙයි. නුවණ තියෙන කෙනාටයි නුවණ නැති කෙනාට නෙවෙයි මනාකොට ප්‍රකාශ කරන්නේ අන්නේ විදියටයි කියනවා. එතකොට එයාලත් අත්දකිනවා මොකද්ද? තමන් නුවණති බව. තමන් නුවණ ඇති බව අත්දකිනවා. තමන් උපාදාන නැති බව අත්දකින. ඒ ඒ ඒ කෙනාට ඉලක්කය. එතකොට මේ ඔක්කොම කටේ ශාස්ත්‍ර ගරුත්වය ඒ අත්දකලා. ඒ ශාස්ත්‍රූන්ට ගරුත්වය, ඒ ශාස්ත්‍ර දර්ශනීයට ගරුත්වය, ඒ ශාස්ත්‍ර ප්‍රතිපදාවට, ඒ සිල් පුරණයකට ගරුත්වය, ඒ වගේම එකිනෙක කෙනා කෙරෙහි අන්නෝනි සුවන සීලීත්වය ඔක්කොම තියෙනවා. එයාලගෙත් තියෙනවා. එතකොට එයාලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඉලක්කයක්ත් තියෙනවා. ඒ ඉලක්කේ උපාදාන නැතිව නුවණත යථාර්ථය දකින මෙන්න මේ විදිහටයි තියෙන්නේ කියනවා. ඊළඟට අහන්න කියනවා. සාපනාව සුනිට්ටා අනුරුද්ධ අනුරුද්ධ පට විරුද්ධස්ස උදාහෝ අනරුද්ධ අපට විරුද්ධස්ස සාති කියලා අහන්න කියනවා. බුදුරණවහන්සේ එය ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මනාකොට පිළිතුරු දෙනවා නම් ඒ ශ්‍රමණයා නැත්නම් ඒ පරප්පවාදී දරන කෙනා මනාකොට පිටු දෙනවා නම් මේක තියෙන්නේ රාගයේ එක ඇදිලා යන ගතිය. එතද රාගයේ එක ඇදිලා යෑම සහ දේශයක ගැටලා යන දේශයක කිපෙන එකට සහ රාගයකට බැඳෙන බැඳෙන කෙනාටද නැත්නම් යමක් හමුුනහම ඒක හා එකතු වෙලා ඉන්න කෙනාටද රාගයේ අනුරුද්ධ කියන්නේ රාගයට ඇලී තියෙන දේශයට බැඳී තියෙන කෙනාටද නැත්නම් රාගයට ඇලී ඇලී නොසිටන දේශයට ගැටි නොසිතන කෙනාටද ඔය ශාසනය ඉලක්කයේ තියෙන්නේ කියලා අහන්න කියනවා. එතකොට එයා මනාකොට පිළිතුරු දෙනවා නම් මනාකොට ප්‍රකාශ කරනවා නම් සම්මා ව්‍යාකරමානෝ නිවැරදිව නම් එයා උත්තර දෙන්නේ ඒ අඤ්‍යතීත්‍යකයා. එයා උත්තර දිය යුතුයි. අපගේ ශාසනයේ ඉලක්කය තියෙන්නේ රාගයෙන් බැඳෙන්නේ නැතිව ක්‍රෝධයෙන් කිපෙන්නේ නැති කෙනාට. එහෙම නැතුව රාගයෙන් බැඳෙන ක්‍රෝධයෙන් කිපෙන කෙනාට නෙවෙයි සාසන ඉලක්කේ තියෙන්නේ කියලා එයාලා උත්තර දෙනවා. බලන්න මේ මේ මේ මේ ඉදිරිපත් කරන බුදුරණවහන්සේ බුදු කෙනෙක් ධර්ම ඉදිරිපත් කරන්නේ විමුක්ති කාමී යුගයක. එතකොට විමුක්තිකාමී විමුක්තිය ලැබලා තියෙනවනේ. ඒකයි මේ එයාලා ලැබු විමුක්තියක් තියෙනවා. ඒ සියලු දෙනා සාස්ත්‍රු කරුත්‍යක් එයාලට. ඒ සියලු දෙනා ධර්මයේ කරුත්‍යක් ප්‍රතිපදාවෙක් කරනවා. එතකොට ඒ ඒ කියන අන්‍යෝන්‍ය සුහදශීලීත්වයක් තියෙනවා. ඒ නිසා තමයි අපි හොඳට මතක තියාගන්න ශාස්ත්‍රූ කියන කෙනාගේ තියෙන අදහස එකයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අදහස පොඩි හරි වෙනස් වුණොත් අපි පරප්පවාදයකට ගිහිල්ලා. මොකද වෙන වාදයක් බුදුන් වහන්සේගේ වාදයෙන් වෙන වාදයක්. මොකද හැම වාදයකම මේ අත්දැකීම ලබනවා. ඒ වාදය තුළ ඒ ශාස්ත්‍රූ අදහස තුළ විමුක්තිකාමී විමුක්තිකාමී වෙන විදිහට ශාස්ත්‍රූ අදහස තුළ මේ අත්දැකීමක් කියනවා. ඒ විතරක් නෙමෙයි තව අහන්න කියනවා සාපනාවසෝ නිට්ටා ප්‍රපංචාරාමස පංචාරතිනෝ ඔබගේ ඉදිරිපත් කර වෙසාසුන් වහන්සේගේ නිෂ්ඨාව තියෙන්නේ ප්‍රපංචේ ආරාම කොට ඉන්න කෙනාටද ප්‍රපංචේ ඇලිලා ඉන්න කෙනාටද උදාහ නිප්පංචරාමස නිප්පංචරතිනෝ ප්‍රපංචේ ආරාම නොකරගෙන ප්‍රපංචේ නොයලී සිටින කෙනාටද ඉන්න කෙනාටද නැති කෙනාටද කියලා අහනවා නිප්පංච කෙනාටද ප්‍රපංච කෙනාටද කියලා අහනවා එතකොට බලන්න ප්‍රපංච කියන එක ඒ කාලේ සමාජ වචනයක්. මේ අන්නේ තීර්ථකයන්ගේ පරප්පවාදයෙන් අහන්නේ. ප්‍රපංචය. ප්‍රපංචයෙන් ප්‍රපංචයට ඇලිලා ප්‍රපංචයේ වාසය කරන කෙනාටද ප්‍රපංචයේ නැතිව ප්‍රපංචයේ නොඇලී වාසය කරන කෙනාටද ඇහුවාම නිවැරදි උත්තර දෙනවා නේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සම්මා ව්‍යාකර මානෝ වික්කවේ අඤ්ඤචිත්‍ය පරිබ්බාජක මහණෙනි අඤ්ඤචිත්‍තික පරිබ්බාජක නිවැරදි උත්තර දෙනවා නම් උත්තර දිය යුත්තේ කොහොමද? නිප්පපංච රාමස්සාවසෝ සා නිත්තා නිප්පපංච රතිනෝ ප්‍රපංචයේ ඒ වාසය නොකරන්නාට ප්‍රපංචයේ නොවැළෙන්නාටයි අපේ සාසනවාස ඉලක්කය ප්‍රපංචයෙන් ඉන්න ප්‍රපංචය ඇල්ලා ඉන්න කෙනාට නෙවෙයි ඉලක්කය තියෙන්නේ කියලා ඉදිරිපත් කරනවා. එතකොට බලන්න ඒ ඔක්කොගෙම අදහස එකයි. ඒ ඔක්කොම අත්විඳින දේවල් එකයි. ඔක්කොම සාස්ත්‍රූගරුත්වයේ තියෙනවා. ඔක්කොමලාට තණ්හාව නෑ, රාගය නෑ, ද්වේෂය නෑ, මෝහය නෑ, විතර විතදෝසී, විතමෝහි. ඊළඟට තණ්හාව නෑ, උපාදාන නෑ. පඬිතයාට අර්ථය දකින්න කෙනාට ඇලීම තණ්හාවට ඇලෙන්නේ නෑ, ද්වේෂයට ගැටෙන්නේ නෑ. ප්‍රපංචය නැතිව මෙන්න මේ විදිහට අපිත් තුලත් තියෙන සාස්ත්‍රූගරුත්වයට අන්‍යෝන්‍ය සුහුණු සීලිතේ මේ ප්‍රතිපදාව හික්මෙනවා. ඔය කවුරු ගැනද පැහැදිලි කරන්නේ මේ සිංහනාද මේ කරන්න කියන්නේ බුදුරණ සිංහනදති සිංහනාද කරන්න කියලා කියන්නේ මේ මේ කියන්නේ කවුරු ගැනද මේ පරපවාද කරන කෙනාගේ මේ අහන්නේ එයාලගේ ප්‍රත්‍යක්ෂ මේ ඊළඟ බුදුරණවහන්සේ ඔය උත්තර ටික ඔය උත්තර ටික කොහොම තමයි එයාලා දෙන්න ඕන නැත්තේ කියනවා හරියට මොකද එයාලව හරියට උත්තර දෙනවනම් ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ද්වේමේ භික්කවේ දිට්ඨියෝ මේ භික්ෂූන්ට පැහැදිලි කරන්නේ දැන් ඔය විදිහට උත්තර දෙන දැන් ඔය උත්තරේ දුන්නාට පස්සේ ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවා මොකද ප්‍රශ්නේ? අපේ ශාසනය අත්දකින්නේ තෝකනේ ඉතින්. එතකොට ඔක්කොම සමානයි. අපේ ශාසනය අත්දකින්නේ තෝක. එතකොට බුදුර අපි කියනවා පරප්පවාදවල නැහැ කියලා. ශ්‍රමණවරු. එතකොට සිංහනාදේ කරන්න බෑ හරියට. බුදුරණවහන්සේ සිංහනාදයක් කියන්නේ ඔන්න බලන්න එහෙනම් මේ සිංහනාදේ ඒ සිංහගේ නාදේ ඒ කියන්නේ සිංහනාද කරන්න කියන ආකාරය අපි අපි හිතන්නේ මෙතනකින් අපි ඉවරයි කියලා. මේ මේ පරප්පවාදී ගැන මේ කතා කරන්නේ. අන්‍යවාදයක්. අන්‍යවාදයක්. අන්‍ය දර්ශනීය අත්විඳීමක් ගැන කතා කරන්නේ. දේමේ වික්‍රේ ද්විතිය මහණෙනි ද්විති දෙකක් තියෙනවා. දැන් ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මහණෙනි ද්විති දෙකක් තියෙනවා. මොකද්ද මේ දෘෂ්ටි දෙක? භව දිට්ඨියට, විභව දිට්ඨියට, භව දෘෂ්ටියත්, විභව දෘෂ්ටියත්. අපි කච්චාව සූත්‍රයක කතා කරොත් තියෙනවා අතිතංචීව නතිතංච සාස්වත උත්තේද. එතකොට මේ දෘෂ්ටි දුරවන්නේ සෝතපන්න වීමෙන් කියන එක අපි ඉගෙනගෙන තියෙනවා බුදුරණවහන්සේගේ දර්ශනයත් එක්ක. යේකේචි භික්කවේ සමනව බ්‍රාහමනවා භවදිත්‍ති අල්ලේනම් භවදිත්‍ති උපගතා භවදිත්‍තිං අජ්ජෝසිතා විභවදිත්‍යයන් තේ පටිවිරුද්ධා යම් කිසි කෙනෙක් ඉන්නවනම් භවදිත්‍තියට ඇලිලා භවදිත්‍තියට එකතු වෙලා භවදිත්‍ති බැසගෙන විභවදිත්‍යයට එයා විභවදෘෂ්ටියට ප්‍රතිවිරුද්ධව ඉන්නේ යේහිකේචි භික්ඛවේ සමනව බ්‍රාහමනාවා විභව දිට්ඨින් අල්ලීනා විභව දිට්ඨින් උපගතා විභව දිට්ඨින් අද්‍යෝසිතා භව දිට්ඨින් තේ පටිවිරුද්ධ යමෙක් කියනවා විභව දිට්ඨියට ඇලිලා විභව දිට්ඨියට බැහැගෙන විභව දිට්ඨි හතට වෙලා එයා භව දිට්ඨි ප්‍රතිවිරුද්ධව ඉන්නේ දැන් මේක තව තේරුම් ගන්න පුළුවන් අපට ලෝකාවලෝකන සූත්‍ර දිට්ඨිගත සූත්‍රවල ලස්සන ටික පැහැදිලි වෙනවා මේ දෘෂ්ටිත් එක්ක මේ යන හැටි භව විභව පැත්තත් එක්ක යන හැටි ඔලියන් ප්‍රතිදාවන්ති යන හැටි එකෙක් බැස ගන්නවා එකෙක් අතිදාවණය කරනවා බැස ගන්නකොට අතිදාවණය ඉක්මවලා අතිදාවණය කරනකොට බැස ගැනීම ඉක්මවලා මෙන්න මේ විදිහ තමයි යන්නේ එතකොට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ දෘෂ්ටි දෙකක් තියෙනවා එකිනෙක ඉන්නවා ඒ දෘෂ්ටියක භවදිට්ඨිය එනකොට විභවය නැහැ විභවය එනකොට භවයට ප්‍රතිවිරුද්ධයි යේකේචි භික්ඛවේ සමනවා බ්‍රාහමනවා ඉමේසං දින්නම් දිට්ඨිනම් සමුදයං චත්තං මං චස්සරදං ආදීනවන්ත නිස්සන තාබුතං නප්පජානාති මේ ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු දැන් ඒ මොන ශ්‍රමණවරු බ්‍රාහ්මණවරුද මෙන්න මේ ප්‍රත්‍යක්ෂ ලැබු ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් පිට සාස්ත්‍රු සාස්ත්‍රු දර්ශනයෙන් පිට සාස්ත්‍රුගේ අදහසින් තොර පරප්‍රවාදයේ තුල අත්දකින මේ කලින් පැහැදිලි කරපු අත්දකින දර්ශනයත් එක්ක ඉන්න කෙනාට ඒකනා දකින්නේ කියන ওই භව දිට්ඨියෙත් විභව දිට්ඨියෙත් කුමද්ද සමුදයත් අත්ංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථා භූතයෙන් නප්පජානාති. යථාර්ථ වශයෙන් ඔහු දකින්නේ නැහැ කියනවා. එතකොට එහෙනම් ඔන්න බුදුරණවහන්සේ පෙන්නපු දාර්ශනයේදී පටන් ගැනීමක් තියෙනවා. දිෂ්ටි දෙකක් තියෙනවා. එතකොට යමක් පවතින බව හම්බුණානේ. විච තණ්හාව, තණ්හාව, විච තණ්හා පවතින බව. විච දෝෂය, විච මෝහය, උපාදාන නැති බව, පඬිත බව, ඒ වගේම ප්‍රපංච නැති බව අත්විඳින්නම්. නැත්තම් තියෙන දේ ඉක්මවුවා. ඒ කියන්නේ කාමී රාගය ඉක්මවුවා. රාග නැති බව එක ඉක්මවුවා. එක්ක ඇති බව, එක්ක නැති බව. දේශයේ ඇති බව, දේශ නැති බව. විභවය ඒක නැති බව ඉක්මවුවා. එතකොට උපාද නැති බව, උපදන් නැති බව. ඔන්න අවිද්‍යාව ඇති බව, රතහස දකින්න බව, නොදකින්න බව, නොදකින්න බව ඉක්මවුවා, දකින්න බවට ආවා. එතකොට මෙන්න මේ විදිහට දෙකක් ඔස්සේ පැටලෙනවා. අත්විඳින්නෙක් ඉන්නවා. ඕක තමයි ඔක්කොටම අහුවෙන්නේ නැති ප්‍රශ්නේ. අත්විඳින්නෙක් ඉන්නවා. අත්විඳින්න නැතුව සාක්ෂාත් වීමක් ලැබෙන්නේ අත්විඳින්නත් එක්ක මේ සාක්ෂාත් වෙච්ච දේ තියෙන්නේ. බුදුරණවහන්සේ කියනවා ඔය සියලු දේ හම්බ වෙන්නේ මේ භවදිත්‍ය විභවදිත්‍ය සමුදය අස්තංගමේ ආස්වාද ආදී නිසා තහබුද නප්පජානාති මනාපට නොදන්නාකම නිසා තේ සරාගේ තේ සදෝසේ තේ සමෝහේ තේ සතන්හි සසෞපාදානෝ සමුප්පාදානා තේ අවිද්දසුනෝ තේ අනු අනුරුද්ධ පට විරුද්ධාං තේ පపంచ රතිනෝ තේ න පරිමුච්ඡanti ජාතිය ජරාය මරණය ශෝකේ පරිදිහි දුක්ඛේ දොමනසි උපාසන පරිපුංචසි දුක්ඛාස්මාති වදාමි. ඔන්න බුදුබර බුදුරණවහන්සේගේ ධර්මයේ කියනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරන දැන් අර කලින් කිව්වේ බුදුරණවහන්සේ එයාලගේ ප්‍රත්‍යක්ෂයේ එක්ක පරප්පවාදය අත්විඳින දේ. පරප්පවාදය අත්විඳින කරණාව. ඒ අය ඒ අතින්දට මේ ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු දන්නේ නැහැ කියන මේ දෘෂ්ටි මේ දෘෂ්ටි සමුදය දෘෂ්ටි අස්තංගමය ආස්වාදය ආදීනවේ නිසා තහබුතෙන් දන්නේ නැහැ දෘෂ්ටියේ අන්නේ නිසා කිසි කෙනෙක් රාගය සහිතවමයි ඉන්නේ ද්වේෂ සහිතවමයි මෝහ සහිතවමයි එතකොට බලන්න මේ විග්‍රහ කරන්න හැටි ඒ උත්තර දුන්නාට ඒ කට්ටිය ඔක්කොම රාග සහිතවමයි ඉන්නේ හැබැයි අද්ද අද්දකින රාගේ නැහැ කියලා මොකද බොරුවට නෙමෙයි උත්තර දෙනවා කියන්නේ ඇත්තට බුදුරණවහන්සේ හදලා දුන්න සම්මා ව්‍යාකරමානෝ නිවැරදි උත්තර දෙන්නේ කට්ටිය. නිවැරදි උත්තර දෙනවා නම් එහෙමයි උත්තර දෙන්නට ඕනේ. ඒකයි අල් එකට ඇලිලා ඉන්නේ. ඒකයි එකට ඒකත් එක්ක මේ අන්‍යෝන්‍ය සාස්තු ගරුත්වය සහ ධර්මයේ ගරුත්වයේ ප්‍රතිපදාවේ හික්මීම සහ අන්‍යෝන්‍ය ගිහි පැවිදි ඔක්කොම එක ගරුත්වයක් තියෙන්නේ. සුරසීලීත්වයක් තියෙන්නේ. ඒ අත්විඳීමත් එක්ක. එතකොට බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරනවා ඒ කාරණාව තුළ මෙන්න මේ දිට්ඨියේ සමුදස්තංගමේ ආස්වාද ආදී නිසා තහවර්තින් තහත් වශයෙන් නොදකින නිසා ඔවුන් රාග සහිතවමයි, ද්වේෂ සහිතවමයි, මෝහ සහිතවමයි, තණ්හා සහිතවමයි, උපාදාන සහිතවමයි තහර්තින් නොදැකීමෙන්මයි අනුරුද්ධ පටිවිරුද්ධ, ඒ කියන්නේ කාමයන්ට, රාගයට ඇලෙන, දේශයට ගැටෙන ගතිය එක්ක ප්‍රපංචය සහිතවමයි ඉන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දරන සුභායාස ඉක්මවල නෑ ඒක බුදුරණවහන්සේ වදාරනවා. දුක ඉක්මවල නෑ. දැන් මෙතන කාමය නෑ කියලා කතාවක් කිව්වේ නෑ. මොකද අර කට්ටිය ප්‍රකාශ කරේ වෙන එකක්. එතන බුදුර ඒකට උත්තර බුදුරණවහන්සේ දුන්නේ. කාමයේ කතන්දරයක් කරේ නෑ. මොකද ඒකේ කාමයේ සංකල්පයක්නේ. ඒකේ ඒක කතා කරන්න පුළුවන්. මෙතන මේ මේ පැහැදිලි කරලා මේ උත්තර දෙන එක මේ අහන්නේ පළමු ශ්‍රමණයාට, දෙවන ශ්‍රමණයාට, තෙවන ශ්‍රමණයාට, හතරවෙනි ශ්‍රමණයාට මේ කතා කරන්නේ මේ ලෝකයේ තියෙන කාමයේ අයිමන එකක් එක නෙමෙයි. කාම රාගයක් කතා එක එන එකක් එක නෙමෙයි අහන්න යන්නේ පළමු ශ්‍රමණය, දෙවන ශ්‍රමණය, තෙවන ශ්‍රමණය, හතරවන ශ්‍රමණයගෙන් හිස්. කාම නැති බවක් තියෙනවා. නමුත් ශ්‍රමණවරුන්ගෙන් හිස්. එතකොට එහෙනම් මේ සියලු දෙනා භව විභව දිච්චි සමුදය අස්තංග නොදකින නිසා රාග සහිතයි. ද්වේෂ සහිතයි. මෝහ සහිතයි. තණ්හා සහිතයි. උපාදාන සහිතයි. පඬිත නැහැ. අවිද්‍යාවෙන් නුක තර නොදකිනවා. ප්‍රපංච රහිතයි. ජාති ජරා මරණ ඉක්මවල නැහැ. දුක ප්‍රසිද්ධ කළ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. යේචකෝ කේ යේචකෝ කේච බික්කේ සමනව බ්‍රාහමනාව ඉමේසන් දින්නම් දිට්ඨින තයබු දිට්ඨින සමුදෙන අස්සංවාස ආදිනවන්ත ආසාදාංච ආදිනවන්ත නිස්සන්නංච යතහමෝචන් පජානಂತಿ ඊළඟ බුදුන් වහන්සේ පැහැදිලි කරන මහණෙනි යම් කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි ඉමේසන් දින්නම් දිට්ඨින මෙන්න මේ දෘෂ්ටි දෙකට සුස්ති දෙකේ ඒ කියන්නේ භව විභව සමුදයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවත් නිසන අතහබුත වශයෙන් දකිනවනම් තේ විතරාග අන්නහු විතරාගේ තේවිත දෝෂ ඔහු විත දෝෂයි තේවිත මොහෝ තේවිත තණ්හා තේ අනුපාදානා තේ විද්දසුනෝ තේ අනුරුද්ධ පටිවිරුද්ධා තේ නිප්පපංච රාමා තේ තේ අනනුරුද්ධ අපට අපට විරුද්ධා තේ නිප්පංචාරාමා නිප්පංචහතිනෝ තේ පරිමුච්ඡanti ජාතිය ජරාය මරණේන සෝකේ පරදේවේ දුක්ඛේ දොමනසේ උපායාසාති උපායාසේහි පරිමුච්ඡanti දුක්ඛස්මතු දාමි අන්න ඒ යථාර්ථයේ දකින සමුදය ආස්වාදේ ආදීනවේ නිස්සරණය දකින ඒ දෘෂ්ටිවල අන්න ඒ කෙනා අන්න විතරාගයි විචදෝසී විතමෝහි උපාදානනේ යථාර්ථය දකින කෙනෙක් අන කියන්නේ ඇලෙන රාගයට ඇලිලා නිදලා යන්නේ නැහැ. ද්වේෂයට අයින් වීමක් කියන එක වෙන්නේ නැහැ. ගැටීමක් වෙන්නේ නැහැ. ප්‍රපංච ඉක්මවලා අන්න ජාති ජරා මරණ ශෝක පරිදේව මෙන්න මේ දුක ඉක්මවනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඔය දෘෂ්ටි දෙක යථාර්ථයෙන් දැක්ක කෙනා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා චත්තාරමානි වික්‍රේ උපාදානානි. ඔන්න දැන් මේ මේ කරුණ ටික පැහැදිලි කරලා ඊළඟට උපාදානයක් පැහැදිලි කරනවා. එතෙන් මේ උපාදානයක් පැහැදිලි කරන පටන් ගන්නවා. මොකද උපාදානයක් මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? උපාදානයක් පැහැදිලි කරන පටන් ගන්නවා. දැන් එතකොට අර දුෂ්ට අර කීපක කියාගෙන ආපු කාරණා ගැන කිව්වා. ඒකට ඔය උත්තර දුන්නාට ඔය කටින් භව විභව දෘෂ්ටි එක ඒක යථාර්ථය නොදකයි මේ කතා කරන්න කිව්වා. භව විභව දෘෂ්ටි වල යථාර්ථය නොදකයි මේ කතා කරන්න කිව්වා. එනිසායි කවුරුත් නිදහස් නැහැ කිව්වා. කිසිම කාර්ය ශ්‍රමණියවරු හම්බෙන්නේ නැහැ කිව්වා. මෙන්න මේ යථාර්ථය දකින කොටයි හම්බෙන්නේ කිව්වා. එහෙනම් යථාර්ථය දකින එක ගැන නම් කතා කරන්න තියෙන්නේ. යථාර්ථය දකින එකේ පටන් ගැනීම තියෙන්නේ සමුදයනේ. සමුදය පටන් ගැනීමේදී හට ගැනීමක් විග්‍රහ කරගන්න පටන් ගන්න තැනදී මෙන්න කතා කළ යුතු ප්‍රධාන කාරණාවක් වෙනවා මේ උපාදානය. මේකත් ඕන කෙනෙක් කතා කරයි. නමුත් බුදුරණවහන්සේ වන බලම් මේ කාරණාවයි පැහැදිලි කරන එක. මේ සීහනාදයක් කරන්න කියන්නේ. චත්තාරමාන වික්කේ උපාදානයනි මහණනි උපාදාන හතරක් තියෙනවා. අතමාල් චත්තාරි මනෝවාදී උපාදාන හතර කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන, මහන්නි උපාදාන හතරක් තියෙනවා. දැන් මේ කියන්නේ කවුද? බුදුරන් වහන්සේ. උපාදාන මහන්නි හතරක් තියෙනවා. එතකොට මේ උපාදාන කියන්නේ පටිසමුපාදෙ නෙමේ තණ්හාපත්‍යෙන් උපාදානේ පටිසමුපාදේ උපාදානපත්‍යෙන් භවයේ පටිසමුපාදේ. දැන් මේ උපාදානේ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සම්තිබික්ක වේකේ සමනබ්‍රාහ්මනා සබ්බුපාදාන පරිඥාය වාදෝ පටිජානමානෝ තේන සම්මා සබ්බුපාදාන පරිඥාය පඤ්ඤාපෙන්ති. ඒ ශ්‍රමණක් බ්‍රාහමණු ඉන්නවා. ඔය කියන ශ්‍රමණක් බ්‍රාහමණු ඉන්නවා. උපාදාන සම්පූර්ණයෙන් පිරිසිදු දැකලා තියලා ප්‍රතිඥා දෙනවා. නමුත් ඔහු මේ මේ නිවැරදිවම මේ සීල උපාදාන පිරිසිදු දැකලා කියලා ප්‍රතිඥා දීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම කිව්වට. ඔය ඒ විදිහට කිව්වට අර කරුණු ටික සියලු උපාදාන ප්‍රසිද්ධ කළා ප්‍රහාණය වුණා කියලා නිවැරදි ප්‍රතිඥා දීමක් නෙවෙයි කියන්නේ කියන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි කාමෝපාදානස්ස පරිඥාං පඤ්ඤාපෙන්ති. ඔන්න ඒ කට්ටේ කාමෝපාදානෙ පිරිසිදු දැකීමක් පනවනවා. කාමෝපාදානෙ. ඔන්න හම්බ වෙනවා. දැන් මේ විග්‍රහ කරන්නේ පටිසමුපාද නෙමෙයි. මේ විග්‍රහ කරන්නේ පටිසමුපාද නෙමෙයි. හොඳට මතක තියාගන්න. පටිසම්පාද කියන්නේ ඉදප්පච්චිතාව ආරණ්‍යය. එක වචනයක් අහුණා කියලා පටිසම්පාදි හම්බෙන්නේ නැහැ. කාමපාදානස පරිඤ්ඤ පරිඤ්ඤං පරිඤ්ඤා පඤ්ඤාපීට. ඔන්න ඒ කට්ටිය අපි මේ උපාදානයේ පිරිසිදු දැකීමක් කතා කරන්න කියලා. ප්‍රකාශ කරනවා. උපාදානයේ පිරිසිදු දැකීමක් කතා කරන්න කියලා. නමුත් ඒක නිවැරදි උපාදාන ප්‍රසිද්ධ එකම කතා කරන්න එක කතා කරනවා. මේ කවුද ගැනද මේ කියන්නේ පරප්පවාද, අන්‍යවාද. සාස්ත්‍ර දර්ශනයෙන් එහා දැන් අපිට තියෙන මේ ඔක්කොම අපි දැන් දන්න හැටියට සාස්ත්‍ර දර්ශනයක් හැටියෙන් දන්නේ. බලන්න හොඳට මතක තියාගන්න මේ බුදුරණවහන්සේ ධර්ම ඉදිරිපත් කරන්නේ කොහෙද? ධර්ම ඉදිරිපත් කරන්නේ විමුක්තිකාමී ඉන්න යුගයක බුදුරණවහන්සේගේ ධර්ම කියන වචන ටිකක් නෙමෙයි සත්‍ය දර්ශනියක්. වචන ටිකක් ලෝකේ තියෙනවා. තියෙන වචන ටිකකින් ධර්ම ඉදිරිපත් කරේ. ලෝකේ තියෙන වචන ටිකකින් ධර්ම ඉදිරිපත් කරා. එතකොට වචන ටික අල්ලගත්තා කියලා සමාජ වචන තියෙනවා. සමාජ වචනකින් ඉදිරිපත් කරන්නේ. දැන් අපට මේක ආගන්තුක වුණාට අපි මේක ඉගෙන ගත්තාම අපි හිතුවට මේ වචන ටික බුදුරණවහන්සේ කියලා. බුදුරණවහන්සේ දීපු වචන ටිකක් තියෙනවා පටිච්චසමුප්පාදෙහිම. බුදුරණවහන්සේ සමාජීය වචන ඉස්මතු කරලා පෙන්නවා. සක්කාදිට දුරු වීමට පටිච්චසමුප්පන්න බව එක නිවන් මඟ පෙන්වන්න. සමාජීය වචන. ඒතකොට මේ සමාජීය වචන අපි ඉගෙන ගත්තට අපි ඒ සමාජ වචන ටික ඉගෙන ගත්ත මිසක් බුදුරණවහන්සේ සිසිය සමාජීය වචන ටික ඉගෙන ගත්ත මිසක් බුදුරණවහන්සේගේ දර්ශන ඉගෙන ගත්තේ නැහැ. එතකොට මේ සමාජීය වචන ටික අපි ඉගෙනගෙන ඒ සමාජීය වචන ටික තුන අපි පිළිහිටලා අපි මොකද කියන්නේ? අපි දැන් සාසනය කියලා හිතන් ඉන්නවා. නමුත් අපිත් ඉන්නේ මේ සමාජීය වචන ටිකත් එක්ක. එතකොට මේ පරප්පවාද. පරප්පවාදේ දන්න ටික. ශ්‍රමණවරුන්ගේ හිස් සාසනේ. ශ්‍රමණවරු නැති සාසනේ. හිස්සේ කට්ටියන්ගේ වාදය තුල. එවැනි දෙයකයි මේ කතා කරන්නේ. එවැනි කෙනයි මේ කියන්නේ. එවැනි කෙනා කියන කාම උපාදාන පිරිසින් දැක්කා. එවැනි කෙනා මේ කතා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේ කියනවා එයා නිවැරදිව ප්‍රකාශ කරන එකක් නෙමෙයි කියනවා. කාමෝපාදාන පිරිසින් දැක්කා කියවට. කාමෝපාදාන පිරිසින් දැක්කා. නදිත්‍ය උපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤා. එයාලට කතා කරන්න බෑ දිෂ්ටි උපාදාන පිරිසින් ගැනීමක් ගැන. න සීලබ්බත උපාදානස් පරිඤ්ඤම් පඤ්ඤාපේ. සීලබ්බත උපාදානය ප්‍රසිද්ධකීම ගැන කතා කරන්න බෑ. න අත්වාද උපාදානං ස පරිඤ්ඤම් පරිඤ්ඤාපේන්ති. අත්වාද උපාදානයක් පිළිබඳ පිළිසිඳකීම කතා කරන්න බෑ ඒ කට්ටියන්ට. තං කිස්ස හේතු මොකද ඒකට හේතුව? ඉමාන හිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනෝ තීනටානිහි අතහබුතං නපජානාති. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ මේ තුන පිළිබඳව තීනටානිහි කරුණ තුන පිළිබඳව අතහබුත දන්නේ නැහැ. තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සබ්බුපාදාන පරිඤ්ඤාය වාදෝ පටිජානමානෝ තේන සම්මා සම්බුපාදාන පරිඤ්ඤය පඤ්ඤාපෙන් තේ කට්ටිය නිවැරදි උපාදාන ප්‍රසින්දකා කියලා ප්‍රතිඥා දුන්නාට එහෙම නැහැ කියනවා. කාඋපාදානස් පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති කාඋපාදාන ප්‍රසින්දකා කියලා ප්‍රකාශ කරනවා. නමුත් දින්න දිට්ටි උපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්තු පෙන්ති න සීලබ්බුදුපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති න අත්වාදුපාදානස්ස පඤ්ඤම් පරිඤ්ඤාපෙන්ති සීලබ්බත අත්වාද දිට්ඨි උපාදානෙන් පිරිසින් දැකලා නැහැ අන්න බුදුරණවහන්සේ හේතුත් පැහැදිලි කරනවා ඔවුන් එකක් දැක්කා නමුත් තුනක් දැක්කේ නැහැ අන්නේ නිසා ඒ අය ඒ ප්‍රකාශ කරන එක වැරදි මේ කවුරු ගැනද කියන්නේ පරප්පවාදී ශ්‍රමණවරුන්ගෙන් හිස් ආසනෙ පිළිබඳව මේ කතා කරන්නේ ශ්‍රමණවරුන්ගේ හිස් ශාසනය. එතකොට හොඳට මතක තියාගන්න මේ වචන ටික ශ්‍රමණවරු සිටිය, ඒ කියන්නේ විමුක්තිකාමීන් හිටපු සමාජයේ තිබිච්ච වචන ටිකකින් බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද ඉක්මසු කළා මේ ධහම දුන්නේ. ඒ නිසා අපි වචන ටික මොන විදිහට කඩලා විග්‍රහ කළා දැනගත්තත් අපිත් පරප්පවාදයේම ඉන්න බව හොඳට මතක තියාගන්න. එතන ශ්‍රමණවරුන් හිස් බව. බුදුන් වහන්සේ සිංහනාද කරන්න කියන්නේ ශ්‍රමණවරුන් හිස් කියලා පරප්පවාදී. ඊළඟට කියනවා සම්ති වික්කවේ ඒකේ සමන බ්‍රාහ්මනවා. සබුපාදාන පරිඥා පටිජානම තව කට්ටියක් කියන්න පුළුවන් කියනවා. ඔන්න එක කට්ටියක් කියන එකක් කිව්වා. එක කට්ටියක් කිව්වා අපි මේ සියලු උපාදාන මේ මනාකොට ප්‍රහාණය කිරීමක් තමයි මේ කතා කරන්නේ. පිරිසිදු දැකලා කතා කරන්න කියලා කියලා එයාලා එයාලා දන්නේ කාම උපාදාන පිරිසිදු දැකීමක් ගැන කියන්නේ. එයාලා අනිත් දේවල් ගැන දන්නේ නැහැ. එයාලා ව්‍යාකරණය කරන දන්නේ නැහැ. තව කෙනෙක් කියන්න පුළුවන් කෙනා මෙහෙම පටිජානමය ඒ තමයි අපි සියලු උපාදාන පරිඥා පිරිසින් දැකීම ගැන වාදයෙන් ඒ ඒ ඒ දර්ශනයෙන් යුක්තව අපි ඉන්නේ. එහෙම කියන කෙනා නමුත් හරියට නෑ කියන්නේ කියනවා. තනේ සම්මා සම්බුපාදාන පරිඥා පඤ්ඤාපිත. ඔහු නිවැරදිව මේක කියන්නේ නෑ කියනවා. කාමපාදානස්ස පරිඥාන් පඤ්ඤාපේන්ති. ඔහු කාමපාදාන පිරිසින් දැකීම ගැන කතා කරනවා. ඔහු මනවින් ඔහු මනවින් සියලු එහෙම කතා කරාට ඔහු කාමපාදාන ප්‍රහාණය පනවන පිරිසින් දැකීමක් ගැන. ඊළඟට දිට්ඨි උපාදානස් පරිඥාන් දිෂ්ටි උපාදාන ගැන කතා කරනවා. එතකොට බලන්න එහෙනම් මේ දෘෂ්ටිය දැන් ඔබ අහලා තියෙනවා ඇති අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අරහතට පත් දීගණක සූත්‍රයේ දීගණක කියනවා සියලු දෘෂ්ටි සියලු දෘෂ්ටි අයින් කරනවා. කිසි දෘෂ්ටියකට හැමති නැහැ. ඒ කියන්නේ දෘෂ්ටි උපාදානේ නැහැ. Tamanට දෘෂ්ටි උපාදානයක් නැහැ. දෘෂ්ටි උපාදාන නැතිව තමයි ප්‍රත්‍යක්ෂයි. එතකොට මේ දෘෂ්ටි උපාදාන නැති බව කිසි දෘෂ්ටියකට නොයන ප්‍රකාශ කරන කට්ටිය ඉන්නවා. පඤ්ඤම් පඤ්ඤාපෙන්ති න සීලබ්බත උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති. නමුත් සීලබ්බත උපාදානය පනවන් පිරිසිදු දැකීම කතා කරන්නේ නැහැ. න අත්වාද උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති. අත්වාද උපාදානයක් පිරිසිදු දැකීම කතා කරන්නේ නැහැ. මේ පරිඤ්ඤාව පිරිසිදු දැකීම පෙනවන්නේ නැහැ. තංකිස්ස හේතු. ඒ කියන්නේ ඒ විග්‍රහයලට කරන්න බෑ. මොකද ඒකට හේතුව ඉමාන හිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ද්වේතානි හිත තබුනප්පජානත කරුණු දෙකක් යථාර්ථ වශයෙන් යථාර්ථ වශයෙන්ම දකින්නේ නැහැ කියනවා තස්මා තේ බොන්තෝ සමන බ්‍රාහ්මනෝ සබුපාද සබුපාදාන පරිඤ්ඤා වාදා පටජානමාතෝ ඒ ශ්‍රමණක් බ්‍රාහ්මනවරු ඒ ඒ ශ්‍රමණක් බ්‍රාහ්මනවරු සියලු උපාදාන පිරිසින් දන්නා කියලා වාදයෙන් යුක්තව කතා කරාට ඒක නිවැරදිව කතා කරන එකක් නෙමෙයි න සම්මා සබ්බපාදාන පරිඤ්ඤං පඤ්ඤාපේත නිවැරදිව සියලු උපාදාන පිරිසින් දකින්නවා කියලා පැනවීමක් නෙමෙයි කරන්නේ කාමපාදානස පරිඤ්ඤං පඤ්ඤාපේත ඒකට කාමපාදාන පිරිසින් දකින්මක් ගැන පනවනවා ප්‍රකාශ කරනවා පෙන්නනවා දිට්ඨි උපාදානස පරිඤ්ඤං පඤ්ඤාපේත දෘෂ්ටි උපාදානයේ පිළිබඳ ප්‍රහාණයක් උත් පනවනවා ඒ කට්ටිය න සීලබ්බත උපාදානස පරිඤ්ඤං පඤ්ඤාපේති සීලබ්බත උපාදානයේ පිරිසින් දකින්මක් ගැන පනවන්නේ නැහැ නැව අත්වාද උපාදාස පරිඥම් පඤ්ඤාපේත අත්වාද උපාදානයේ පිළිබඳව පිරිසිදකීම ගැන පනවන්නේ නැහැ ඒ අය. ඊළඟ බුදුන් වහන්සේ නැවතවතාවක් කියනවා. සම්දි බික්කවේ හොඳට මතක තියාගන්න මේ බුදුන් වහන්සේ සිංහනාදයක් පවත්වන එකක් කියන්නේ. මේ විමුක්තිකාමීන් ඉන්න සමාජයක ඉන්න ඒ සමාජයේ විමුක්ති ලැබවු කියන අධ්‍යක්ෂින් ලැබපු අය ඉදිරිපත් කරපු තමන්ගේ අත්විඳීමත් එක්ක ඉන්න තැනදී සිංහනාදයක් ඒ අය ඉන්න තැනදී මේ සිංහනාදයක් නිකන් ඔහේ ඉන්න කාමභෝගී ඉන්න තැන නෙමෙයි මේ විමුක්තිකාමින් තමන් අත්විඳින විමුක්තිය අය ඉන්න තැනදී සිංහනාද කරන එකක් මේ පැහැදිලි කරන්නේ ශ්‍රමණවරුන්ගෙන් හිස් පරප්‍රවාද අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනයෙන් එහා හැම තැනම ශ්‍රමණවරුන්ගෙන් හිස් කියන වාදය මේ ඉදිරිපත් කරන්නේ සම්ති වික්කවේ ඒකේ සමන බ්‍රාහ්මනා සම්උපාදාන පරිඤ්ඤා වාදෝ පටිජාන මානෝ තේන සම්මා සම්උපාදාන පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති යම් කිසි තව ශ්‍රමණ බ්‍රාහ්මණෙක් මෙහෙම කියන්න පුළුවන් ඒ තමයි මම මේ සියලු උපාදාන පරිඤ්ඤා පිරිසිඳ වශයෙන් දැනගෙනයි මම මේ කසා ප්‍රතිඤ්ඤා දෙනවා බුදුරන් ඒ බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා තේන සම්මා සම්උපාදාන පරිඤ්ඤා පඤ්ඤාපෙන්ති ඔහු සියෙන් සම් නිවැරදි ආකාරයට උපාදාන පිරිසිදු කළ පණවන කෙනෙක් නෙවෙයි කියනවා කාමපාදාන තස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති. ඔහු කාමපාදාන ප්‍රසින් දැනීම පනවනවා. දිට්ඨි උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති. දිෂ්ඨි උපාදානයක් පිළිදැකීම පනවනවා. සීලබ්බුදු උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති. සීලබ්බුදු උපාදානයක් පිළිබඳව පිළිදැකීම පනවනවා. ඊළඟට න අත්තවාද උපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති. දැන් මෙතන හොඳට මතක ගන්න සංයෝජන කතා කරන්නේ නැහැ බුදුරණවහන්සේ. උපාදානයක් කතා කරගෙන යන්නේ. නැත්නම් අපිට හිතෙන්න පුළුවන් සීලබ්බත පරාමස සංයෝජන. එහෙම නිකන් නෙමෙයි. මේ උපාදානයක් කතා කරන්නේ. සංයෝජනයක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි හැම වෙලෙම බුදුරන් වහන්සේ කියපු දේ ඒ විදිහට පමණක් ඉගෙනගත යුතුයි. අපි කවදාවත් වෙන විදිහකට යන්න හොඳ නැහැ. මේ උපාදානය කතා කරන්නේ මේ සංයෝජනේ නෙමෙයි කතා කරන්නේ. බුදුරන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිජිකය කාලිකයි ඒ ධර්මයේ ඇත්තයි. ඒකට විතරක් ඇවිදලා අපි ඒක අහන්න ඕනේ. ඒ අහපු ධර්මයේ දරාගෙන අර්ථ විමර්ශනය කරන්නට ඕනේ නැති අපි දන්න කෝණෙන් ඒක අහලා වැඩක් නැහැ. මොකද අපි දන්නේ නැහැ. ඊළඟට මෙතන පැහැදිලි කරනවා ඔහු දී සීලබ්බ කාමෝපාදානය පිරිසින් දැකලා ප්‍රකාශ කරන පණවනවා දිට්ඨි උපාදානය පිරිසින් දැකලා පණවනවා සීලබ්බ උපාදානය පිරිසින් දැකීම පණවනවා සීලබ්බ උපාදානයගේ පිරිසින් දැකීම පණවනවා නත්වාද උපාදානස පරිඤ්ඤ පඤ්ඤාමත අත්වාද උපාදානය පිරිසින් දැකීම පණවන්නේ නැහැ තංකිස්ස හේතු ඇයි හේතුව ඉමං හිතේ බොන්තෝ සමන බ්‍රාහමනවා ඒකං ඒකං තානං තහමුතනම් එක කාරණාවක් කියලා භූතයක් නැහැ යථාර්ථ වශයෙන් නම් පනාප්‍රඥාවෙන් දැකීමක් නැහැ. තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ඒ ශ්‍රමණ බ්‍රාහ්මනවරු ඒ සියලු ඒ සියලු ශ්‍රමණ බව ශ්‍රමණ බ්‍රාහ්මනවරු බුදුරණවහන්සේ එයා නිකන් කියන්නේ නැහැ මේ අය ගැන කතා කරන්නේ බවත් කියලත් නිකන් ශ්‍රමණ බ්‍රාහ්මනවරු කතා කරන්නේ බවත් ඒ කියන්නේ හොඳ තැනක් දීලා කතා කරන්නේ ඒ කියන්නේ යාලට ශේෂ්ඨත්වය දීලා කතා කරන්නේ. ඒකයි බුදුරණවහන්සේ ආරියත් ස්වාමීන් වහන්සේගෙන් ආනාපාන සතිය විස්තර කරන්නේ කොහොමද කියලා අහම ව්‍යාකරණයේදී වැරදි කියන්නේ කියනවා ඒක. ඒවා නිවැරදි. හැබැයි නිවන් දකින්න බෑ. ශ්‍රමණවරුන්ගෙන හිස්. ඒ කියන්නේ මේ පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයාගෙන් විතරයි හිස්. නමුත් ඒවා ශ්‍රේෂ්ඨයි. ඒතකොට බුදුරණවහන්සේ මේ ආයත මේ කියන්නේ බවත්නි කියලා අමතන්නේ. ඒ කියන්නේ ඉහළ කෙනෙකුට කතා කරන්නේ ඒ බවත් ශ්‍රමණ බහුත්. තේ බොන්තෝ ශ්‍රමණ බ්‍රාහ්මනෝ. ඒ බවත් ශ්‍රමණ බ්‍රාහ්මනෝරෝ. ඇයි එච්චර ගෞරවයක් දෙන? මොකද මේ විදිහට කාම උපාදාන, ditthi සීලබ්බත උපාදාන මෙන්න මෙවුවා පිරිසින් දැකලා ප්‍රහාණයක්. ඒවා ඒවා පරිඤ්ඤය පනවනවා. ඒ තමන්ගේ අත්දැකීමක් එක්ක. ඒකට බවත් අය, ශේෂ්ඨ අය. හැබැයි පරප්ප වාදයක් අපේ ශාස්ත්‍රුන්ගේ දර්ශනයේ නැහැ. ඒ නිසා ශ්‍රමණවරුන්ගෙන් හිස් පළවෙනි ශ්‍රමණයන් නැහැ, දෙවෙනි ශ්‍රමණයන් නැහැ, තුන්වෙනි ශ්‍රමණයන් නැහැ, හතරවෙනි ශ්‍රමණයන් නැහැ. අපේ ශාස්ත්‍ර ගරුත්වය නැහැ. ශාස්ත්‍ර ගරුත්වය තියෙන කෙනාට පළවෙනි ශ්‍රමණයා තියෙන්නේ. ඒ ධර්මයට ගරුත්වය තියෙන කෙනාට පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ. ඒ ශික්ෂාවත් එක්ක යන කෙනාටයි ඒ ශ්‍රමණවරු ඉන්නේ. අන්න එතනත් ඒ ඒ අය අතර තියෙන ගිහි පැවිදි අය අතර අන්‍යෝන්‍ය ප්‍රියශීලී බවක්. අනිත්‍ය අයතර නැහැ. එතකොට මේ බවත් ශ්‍රමණ ගෞත්ව ශ්‍රමණවරු මනාව ප්‍රකාශ මේ මේ ඒ සමනවර ප්‍රකාශ කරාට සියලු උපාදාන පිරිසිදු දැකීම පනවනවා කියලා ඒ නිවැරදිව කීමක් නෙවෙයි ඒ වුණාට. මොකද හේතුව ඒ අය එකක් අවබෝධ එකක් හතාවත් වශයෙන් දැක්කේ නැහැ කියනවා. ඒ තමයි එක උපාදාන ඒ කාම උපාදානයේ දැක්ක පිරිසින් දැකලා පැනෙව්වා පිරිසින් දැකීම පැනෙව්වා ditthi උපාදානයේ පිරිසින් දැකීම පැනෙව්වා සීලබ්බත උපාදානයේ පිරිසින් දැකීම පැනෙව්වා න අත්වාද උපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාවිත අත්වාද උපාදානයේ පිරිසින් දැකීම පැනවීම නෑ ඒක තමයි ප්‍රබලම කාරණාව ඔබට මතකනම් දීගණකකින් අහනවා ඔබ කිසි දෙයකට කැමති නැ දෘෂ්ටියට ඔබ කැමැත්තක් තියෙනව නේද? එතන දෘෂ්ටියට වඩා අත්වාද ඉස්මතු වෙනවා. දෘෂ්ටියට කැමති නැහැ කියලාට හම්බුනාට අත්වාදයට එක්ක අන්න යාට ඒ කාරණාව හම්බ වෙනවා. එතකොට ඒ දෘෂ්ටිය යාට හම්බ වුණේ මම කියන කාරණාව එක්ක. මම කියන කාරණාව මටයි දෘෂ්ටි හම්බුන්නේ නැත්තේ. මට දෘෂ්ටිපා. මට දෘෂ්ටිපා කියන දේ යාට හම්බෙලා. ඒක මේ මම කියන කාරණාව එක්ක යාට හම්බෙච්ච දෙයක්. ඒකත් එක්ක ආයේ දෘෂ්ටිය හම්බුනේ. එතකොට එහෙනම් එහෙම ප්‍රකාශ කළාට එයාට මට හම්බෙච්ච දෙයක් විතරයි හම්බ වෙන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එතකොට අර තුන ගැන විතරයි කතා කරන්නේ. අත්වාදය ගැන කතා කරන්නේ. අත්වාදය ප්‍රකාශ කරනවා කියලා කවුරුත් කතා කරන්නේ. මොකද එහෙනම් කෙනෙකුට කාම උපාදාන ප්‍රසින් දැක්ක කියලා ඒ අය දිට්ඨි උපාදාන ප්‍රසින් දැක්ක කියලා ඒ අය සීලබ්බත උපාදාන ප්‍රසින් දැක්ක කියලා ඒ අය ඒ කිසි කෙනෙක් ඒ සත් ඒ ඒ කට්ටිය කියන උපාදාන ප්‍රසින් දැකීම කතා කරනවා. ඒ අය තුල ඒ පරප්‍රවාදේ ඒ පරප්‍රවාදෙ මික් මොන පරප්‍රවාදයද? ප්‍රපංච නිරෝධයක් ගැන කතා කරන, උපාදාන නිරෝධයක් ගැන කතා කරන, රාග දේශ මොහ නිරෝධයක් ගැන කතා කරන මෙන්න මේ පරප්‍රවාද තුල පළවෙනි සමණයා හිස් දෙවෙනි සමණයා හිස් තුන්වෙනි සමණයා හිස් හතරවෙනි සමණයාගෙන් හිස් කියලා බුදුරණවහන්සේ ප්‍රකාශ කරන්නේ ඔය දෘෂ්ටි ඔය ඒ කෙනා ගැන කාම උපාදාන, ditthි උපාදාන, සීලබ්බත උපාදාන. ඒ ඔක්කො ඒ ඔක්කොම ඒ ඒ කරුණු පිරිසිදු දැකලා ප්‍රහාණයක් හම්බෙන්නේ. එතකොට එහෙනම් අත්වාද උපාදාන එක්ක නෑ. අත්වාද උපාදානෙ අල්ලන්න බෑ. අන්න ඒ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ රූපේකෝ භික්ඛවේ ධම්ම විනේ යෝ සත්තරි පසාදෝ යම් කිසි කෙනෙක් ඔන්න ඔය ධර්ම විනයන් තුල ඒ කියන්නේ දැන් ඔය කලින් ප්‍රකාශ කරපු ශාස්ත්‍රීයරුන්ගේ දර්ශන තුල කාම උපාදානිය හම්බ වෙන, ditthi උපාදාන පිරිසිදුකීම හම්බ වෙන, කාම උපාදාන පිරිසිදුකීම හම්බ වෙන, සීලබ්බත මරාමාස උපමාවාසී පිරිසිදුකීම හම්බ වෙන, අර විදිහට ප්‍රපංච නිරෝධයක් හම්බ වෙන, ඒ භව විභව දිස්ති නිස්සරණේ නොදක ප්‍රපංච නිරෝධයක් හම්බ වෙන ඔන්න ඔය කාරණාවත් එක්ක හම්බ වෙන ශාසනයේ ඒ ධර්ම විනය එතනත් ධර්මයක් විනයක් තියෙනවා. ප්‍රකාශ කරන ධර්මයක් තියෙනවා හික්මවන ප්‍රතිපදාවක් තියෙනවා ඒ ධර්ම විනී ඒ ශාස්ත්‍රූන්ගේ ශාසනේ ඒ ශාස්ත්‍රූවරයාට ප්‍රසාදයක් තිබ්බට සෝ න සම්මග්ගතෝ අඛායති ඒක ඒ පැහැදීම එය සම්මග්ගත පැහැදීමක් මනා පැහැදීමක් මනා දෙයක් යයි කියන්නේ නෑ කියනවා මනාව පැහැදීමකට ආවායයි කියන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට යෝ ධම්මේ පසාදෝ ඒ ධර්මයේ ප්‍රසාදය ඇති වුණාට සෝන සම්මග්ගතෝ අක්ඛායති ඒ මනාවකට ඇති වෙච්ච ප්‍රසාදයක් නෙවෙයි කියනවා දැන් මේ කොයි ධර්මයේද කොයි ශාස්ත්‍රොන්ද අර විදිහේ කාම උපාදාන දිට්ඨි සීලබ්බත උපාදාන සහ ප්‍රපංච නිරෝධ මෙන්න මේ විදිහේ විග්‍රහයක් කරගෙන ආව විග්‍රහයේදී ඒ අය මනාව ඒ ධර්මයට පැහැදීමක් නැහැ කියනවා. ඒ සම්‍යක් පැහැදීමක් කියලා කියන්නේ නැහැ කියනවා. යා සීලස පරිපූර්ණකතා. ඔවුන්ට සීල පරිපූර්ණකාරීත්වයක් තියෙනවා. කියන්නේ සීල පුරණ බවක් ප්‍රතිපදාවට යන බවක් තියෙනවා. සන්න සම්මග්ගතා. අකරේ මනාවකට යොමු වීමක් නෙමෙයි කියනවා. මනාව පිහිටපු යොමු වීමක් මනාවකට යොමු වීමක් සම්පූර්ණත්වයකට යොමු මනාව සම්පූර්ණ යොමු වීමක් නෙවෙයි මේ ශ්‍රමණුන්ගේ හිස් ආසන ගැන මේ කතා කරන්නේ. ඊළඟට සාන සම්මග්ගතා කායති යා සහධම්මකේසු ප්‍රියමනාපතා ඒ අය ඒ ඒ අය අතර ප්‍රියමනාපශීලීව ඉන්නේ. ඒ අදහස දරන පැවිදි ගිහි ඒ සමාජය තුළ එකිනෙකා ප්‍රියමනාපශීලීව ඉන්නේ. සාන්න සම්මග්ගතා. ඒ මනාව අප එකක් නෙමෙයි කියනවා. ඒ කියන්නේ මනා දෙයක් ඔස්සේ ආව එකක් නෙමෙයි කියන තන්තිස හේතු. ඇයි හේතුව? එවං හේතම් භික්කවේ හෝති යතහතං දුරක්ඛාතය ධම්මවිනී දුප්පටි වේදිතේ අනින් අනිර්යානිකේ අනපු අනපවසං වත්තතිකේ අසම්මා සම්බුද්ධ වේදිතේ අන්න ලස්සනට කියනවා ඇයි ඒක සම්මා වෙච්ච දෙයක් නොවෙන්නේ මොකද්ද හේතුව ඒවන් හිතේ භික්ඛියෝති අන්න ඒ කාරණාව ඒ පෙන්නපු කාරණා දුරක්ඛාතයක් ස්වාක්ඛාත ධර්මයක් නෙවෙයි පින්නුවේ මොකක් පින්නුවේද? කාමය කාම උපාදානයේ දුර්විම දික්ටි සීලබ්බත උපාදානයේ දුර්විම උපාදාන දුර්විමක් සාක්ෂාත් කර ප්‍රපංච නිරෝධයක් සාක්ෂාත් කරපු මේ අත්විඳීම දුරක්ඛාත ධර්මයක් කියනවා. ඒ ධර්ම විනය දුරක්ඛාතයි කියනවා. දුප්පට විදිතා වැරදි ඉදිරිය ප්‍රකාශ කරපු එකක් කියනවා. අනිර්යානික ප්‍රතිඵල නැති එකක් කියනවා. ඒ කියන්නේ මේ ශ්‍රමණවරු හම්බෙන්නේ නැති එකක් කියනවා ඒක. ඒ වගේම අනුපසංවතේ ඒක ඒ කාරණා කෙලෙස් සංසිඳීමක් වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ සංසිඳීමක් කෙලෙස් නැතිවීමක් සිදුවෙන එකක් නෙවෙයි කියනවා. ඒ වගේම අසම්මා සම්බුද්ධ වේදිතා සම්බුදු රජාණන් වහන්සේ කියපු එකක් නෙවෙයි කියනවා ඒක. ඒක සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ශාසනයක් නම් නෙවෙයි. ඒක අසම්්‍යක් අසම්බුද් අසම්්‍යක් සම්. ඒ කියන්නේ සම්්‍යක් සම්බුද්ධ නෑ. ඒ බුදු කෙනෙකු එකක් නෙවෙයි කියනවා. ඒ ප්‍රකාශ බුදු කෙනෙකුගෙන් නෙවෙයි කියනවා. ඒ නිසා ඒ අයගේ ප්‍රතිඵල නැහැ කියනවා. ඒ ප්‍රසාදි තිබ්බට ඒ අයට අත්විඳීම තිබ්බට ඒවා බුදුරු කිව්ව නෙවෙයි කියන මේ සිංහනාදයක් මේ කරන හැටි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ශ්‍රමණවරුන් ඉන්න යුගයක තථාගතෝච්ච කෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ මහණෙනි තථාගතයන් වූ අරහං සම්බුදුන් වහන්සේ ඔන්න තථාගතයන් වහන්සේ ගැන ප්‍රකාශ කරනවා සබ්බපාදාන පරිඤ්ඤ වාදෝ පටිජාන මානෝ සියලු උපාදාන පිරිසිදු දැකීම ගැන පටිඥානමාන ප්‍රකාශ කරනවා බුදුරන් වහන්සේ ප්‍රහාණය සියලු උපාදානයන් ප්‍රහාණය කෙරමින් ප්‍රතිඥා දෙනවා සබ්පාදාන පරිඤ්ඤතම් පඤ්ඤාපේති සියලු උපාදානයන් ප්‍රහාණය වීම පනවනවා කාම උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපේටි කාම උපාදානේ ප්‍රහාණය පනවනවා දිට්ඨි උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපේටි දෘෂ්ටි උපාදානේ ප්‍රහාණය පනවනවා සීලබ්බත උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපේති සීලබ්බත උපාදානයේ පිරිසිඳ දැකලා පිරිසිඳ දැකීම පනවනවා කාම උපාදාන පිරිසිඳ දැකීම පනවනවා ditth උපාදාන පිරිසිඳ දැකීම පනවනවා සීලබ්බත පරාමාසය සීලබ්බත උපාදානයේ පිරිසිඳ දැකීම පනවනවා අත්වාද උපාදානස පරිඤ්ඤම් පඤ්ඤාපේති අත්වාද උපාදානයේ පිරිසිඳ දැකීම පනවනවා බුදුරන් වහන්සේ ඒව රූපේ කෝ භික්ඛවේ ධම්ම විනේ සියෝ සත්තරි ප්‍රසාදෝ අන්න ඒ ධර්ම විනේ සාස්තුන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය ඒ සියලු උපාදානයන් ශේකරන ඒ ශාස්ත්‍රන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය යෝ සම්මග්ගතේ අඛාති අඛායති අන්න මනාකොට පැහැදීමක් ඒ මනාකොට යොමු වෙච්ච එකක් ඒ ඒක තමයි මනාව යොමු වෙච්ච ශාස්ත්‍රු පැහැදීම ඒකට යොමු වීම යයි කියනු ලැබේ අර මේ උපාදාන හතර එකම කතා කරන මෙන්න මේ කාරණාව එක්ක යේ ධම්මේ පසාදෝ එහෙනම් බලන්න සාස්ත්‍රු කෙනෙකුගේ දර්ශනය කියන්නේ කොහොම එකක්ද දැන් අපි අහපු වචන ටිකක් අර විග්‍රහ කරේ පරප්පවාදයක් පරප්පවාදයක් ශ්‍රමණවරුන්ගේ හිස් දෙයක් ඒ මෙන්න ශ්‍රමණවරුන් ඉන්න ශාසනයේ විග්‍රහය යෝ ධම්මේ පසාදේ සෝ සම්මග්ගතෝ වක්ඛායති අන්න යම් මනාවයි ඒකට යමුනේ මනාව පැහැදීමකටයි ඒ යොමු වෙන්නේ ධර්මයට ඒ ධර්මයේ ප්‍රසාදයේ යා සීලේස පරිපූර්ණකතා යම් කිසි කෙනෙක් සීල් පුරනවා නම් සීලය පරිපූර්ණ කරනවා නම් සා සම්මග්ගතා කායති අන්න මනාවයි ඒකට යා යොමු වෙලා තියෙන්නේ සීලේ පරිපූර්ණි සම්යග්ගතෝයයි ඒකට කියනවා යා සහධම්මිකේසු පියමනාපයි ඒ ඒ සාස්ත්‍රූගේ අදහස සමග ඉන්න භික්ෂු මේ දෙවිදි ගිහි කියන අයගේ ප්‍රියශීලී බවත් එක්ක ඉන්නවනම් ඒක මනාකොට එකට ඒ යොමු වීමක් එකයි තියෙන්නේ කියන තංකීස්ස හේතු ඇයි ඒකට හේතුව ඒවං හේතං භික්කවේ හෝති මහණෙනි මෙන්න මේකයි හේතුව යතහතං ස්වාක්ඛාතේ ධම්ම විනේ ධර්ම විනේ ස්වාක්ඛාතයි කාගේ ධර්ම විනේද තථාගතයන් වහන්සේගේ ධර්ම විනේ සුප්පට වේදිතෝ මනාකොට කියපු එකක් ප්‍රතිඵල තියෙන ශ්‍රමණ ඵල තියෙන එකක්. ඒ ශාසනයේ ශ්‍රමණ ඵල තියෙන එකක්. ඒ වගේම කෙලෙස් සංසිඳන එකක්. උපසම සංසිඳන සංසිඳීමට යොමු වෙච්ච එක සම්මා සම්බුද්ධ පවේදිතේ අන්න ඒකයි බුදුවරුන් කියපු දහමක් වෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුගේ දහමකුයේ අන්න ඒක නිසයි ඒ ශාස්ත්‍රු ප්‍රසාදය ඒ දහම් ප්‍රසාදය ඒ ප්‍රතිපදාවෙ හික්මීමේ සීලය පරිපූර්ණ කරන ස්වභාවය ඒ එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය ප්‍රියශීලී භාවය ඒකයි ශ්‍රේෂ්ඨ වන්නේ අන්න දැන් බලන්න මේ සිංහනාදය මේක සිංහනාදයක් සිංහයේ නාද කිරිල්ලා සිංහනාද කරන්න කියනවා බලන්න මේක සිංහනාදයක් හැමෝම හැම දෘෂ්ටි කැඩිලා යනවා අර සිංහයා ඇවිල්ලා නාද කරනකොට බැඳලා ඉන්න හස්ති කඩාගෙන යනවා අහසේ ඉන්න කුරුළු ඉහළට යනවා ඊළඟට වතුරේ ඉන්න සත්තු ජලයට යනවා. ගුල් වෙලා ඉන්න මේ සත්තු ගුල් වෙනවා. මේ සිංහයා නාද කරනකොට තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට තථාගත ධර්මයේ ඉදිරියේ සියලු දෘෂ්ටි සියලු මතවාද විනාශ වෙලා යනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා ඊළඟට ඉමේච බික්ඛවේ චත්තාරෝ උපාදාන මහණෙනි උපාදාන හතරක් තියෙනවා. කිං උපාදාන කින් නිදාන මොකද්ද උපාදාන නිදාන කින් සමුදය මොකද්ද හට ගැනීම කින් ජාතකෝ කින් ජාතිකා කින් පබවා මේ උපාදානයේ ඉපදීම කුමද්ද උපාදානයේ ප්‍රභවය කුමද්ද ඉමේ චත්තාර උපාදාන තණ්හා නිදාන තණ්හා සමුදය තණ්හා ජාතිකා තණ්හා පබවා උපාදාන හතර නිදානයේ සමුදය හට ගැනීම තණ්හාවයි තණ්හාවේ තණ්හාචායම් බික්වේ කින් නිදානකී සමුදයකින් ජාතකකින් ප්‍රබෝ. ඔන්න බුදුවරු කියනවා ඔන්න ධර්මයේ. ඔන්න බුදුවරු ප්‍රකාශ කරනවා ධර්මයේ. බුදුවරු දේශනා කරනවා ධර්මයේ. ඔන්න පටිච්චසමුප්පාද බුදුරුන්ගේ න්‍යායය. දැන් අනික් කෙනෙකුට උපාදාන කතාව නැහැ. ඒ අත්වාද උපාදානයේ පිරිසිදකීමක් නැහැ. දෙන්න උපාදානයේ පිරිසිද හොයන හැටි. බුදුරුන්ගේ දර්ශනය, සම්බුදු කෙනෙකුගේ දර්ශනය. තණ්හා නිදාන, තණ්හාවට හේතුව මොකද්ද? තණ්හා තණ්හාවයි නිදානයේ තණ්හා තණ්හා වේදනා නිදාන වේදනා සමුද්ධි වේදනා ජාතික වේදනා පබෝ වේදනාවයි නිදානි වේදනාවයි සමුද්ධි වේදනාවයි ජාතිය වේදනා ජාතියෙන් තණ්හා ඇති වෙන්නේ වේදනා ප්‍රභවයෙන් තණ්හා ඇති වෙන්නේ වේදනා ඡායම් බික්වේ කින් නිදානං කින් සමුදයා කින් ජාතකා කින් පබවා මේ වේදනාව නිදානිය කුමද්ද සමුදය මොකද්ද ජාතිය මොකද්ද ප්‍රභවය මොකද්ද වේදනාව පස්ස නිදානා පස්ස සමුදය පස්ස ජාතිකා පස්ස බබවා වේදනාවේ හට ගැනීම ස්පර්ශය සමුදය ස්පර්ශය නිදාන ස්පර්ශයේ, ජාතිය වේදනාවේ, ජාතිය ස්පර්ශයේ, ජාතකයේ ස්පර්ශයේ, වේදනාවේ ප්‍රභවයේ ස්පර්ශයේ. පස්සචායම් වික්වේ කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතකෝ. ස්පර්ශයේ කුමද්ද ජාතිය නිදානිය කුමද්ද සමුදයේ කුමද්ද ජාතිය කුමද්ද ප්‍රභවයේ. පස්ස සලායතන නිදානෝ. පස්සයට සලායතනයයි සලායතනයට ඒ විදිහට මහනවා සලායතනේ නාම රූපයි නාම රූපේ ඒ විදිහට මහනවා විඥානියයි විඥාණයට ඒ විදිහට මහනවා විඥාණයට කුමද්ද නිදානේ જાතියේ විඥාන නිදානේ ජාතිය ප්‍රභවය සංස්කාර සංස්කාරයේ ජාතිය ප්‍රභවය මොකක්ද අහනවා අවිද්‍යාව අවිජ්ජාව අවිජ්ජා පබව අවිජ්ජා නිදාන අවිජ්ජා සමුදය අවිජ්ජා ජාතිකෝයි කියනවා සංස්කාර යතෝජකෝ භික්කවේ භික්කනෝ අවිජ්ජා පහිනා හෝති විඥා උප්පන්නා යම් කිසි විදිහක් මෙන්න මේ ආකාරයට මහණෙනි යම් කලක භික්ෂුවට එවැනි භික්ෂුවට මහණෙනි අවිද්‍යාව ප්‍රහාණී විද්‍යාව උපදිනවල් සෝ අවිද්‍යා විරාගා විද්‍යුප්පාදා නේව කාමපාදාන අන්නේ විදිහට අවිද්‍යා ප්‍රහාණී විද්‍යාව උපදිනවද නේව කාමපාදාන උපාදායද කාමපාදානේ උපාදානේ නැහැ කාම උපාදානං කාම උපාදානේ උපා නේව කාම උපාදානේ උපාදානේ නැහැ නදිත්‍ය උපාදානං උපාදීයති. දිෂ්ටි උපාදානේ උපාදානේ නෑ. න සීලබ්බුත උපාදානං උපාදීයති. සීලබ්බුත උපාදානේ උපාදානේ නෑ. න අත්වාද උපාදානං උපාදී. අත්වාද උපාදානේ උපාදානේ නෑ. න අනුපාදියං පරසස අන්න උපාදාන නැති නිසා පිරිණිවෙනවා. අපරිදස්සම් පච්චත්තං ඒ අන්න පත්‍ය පත්‍ය වශයෙන්ම පිරිණිවෙනවා. ජාතිය සේවනා කළ යුතු කරා ආයි කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා. ඉදමෝච භගවාත්ත මනාත්තේ බික්ක භගවතු භාවිතං අභිනන්දන්ති මෙන්න මේ භාග්‍යතුන්ගේ භාසිතේ බුදුරණවහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ භාසිතේ භික්ෂුන් වහන්සේලා අනුමෝදන් වුණා. එතකොට මෙතන මේ පටිසමුපාද විග්‍රහක අපිට දැන් කතා කරන්න දෙයක් නැහැ. අපි සම්මාදිට සූත්‍රයේ පටිසමුපාද විග්‍රහ වශයෙන් කතා කරා. ඒකෝර අපිට බලන්න මේ විග්‍රහය මේ විදිහට යන්න සියලු ධර්මයන්ට මුලවන කාරණාවේ පටන් අරගෙන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා රහතුන් වහන්සේලා මේක පිළිගස්සලා පෙන්වා දීලා තියෙනවා අපට අධ්‍යයනය කරන්න. අපි මහා නිදානසු මූලපරය සූත්‍රයෙන් පටන් අරගෙන මේ විග්‍රහ කරන එනකොට සියලු ධර්මයන් මුල් වෙන පරියාය පටන් අරන් විස්තර කරන එනකොට මේ ධර්මයේ තේරුම් ගන්න අර මුල් ටික අවශ්‍ය වෙලා තියෙනවා. ඒතකොට මේ සම්මාදිට සූත්‍රය පාදක කරගෙන අපිට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපට පිළිවෙලක් හදලා දීලා තියෙනවා පළමු සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලා. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාදයේ මේ විග්‍රහය අපට දැනගන්න පුළුවන් සම්මාදිට්ඨි සූත්‍ර විග්‍රහයත් එක්ක. ඊළඟ මෙතන පැහැදිලි කිරීමක් තව තියෙනවා. ඒ තමයි අවිද්‍යාව ප්‍රහාණය වුණ විද්‍යාව ඉපදුනාට පස්සේ අවිද්‍යා විරාග අවිද්‍ය උපාදාය. නේව කාම උපාදානං උපාදි කාම උපාදානේ උපාදානේ නැහැ කියනවා. නදිට්ඨි උපාදානං උපාදීයති. දෘෂ්ටි උපාදානිය උපාදාන මේ විවරණයක් කරන්නේ. දැන් කලින් පෙන්වුවේ පටිසම්පාද දර්ශනීය. දැන් පෙන්නනවා අර මුලින් අර අන්‍ය පරප්පවාදාය කාමපාදානීය පිළිසෙන් දැක්කනේ යාලා. එතකොට ඒ විදිහමයි වෙන අත්දැකීමක් නැහැ. මේ අවිද්‍යාව ඉපදෙච්ච කෙනාටත් ඒ කාමපාදානීය කියන ලෝකේ හම්බෙච්ච කාරණා උපාදානේ නැහැ. උපාදානේ නැහැ. කාම උපාදානේ කියන එක උපාදානේ නැහැ. දෘෂ්ටි උපාදාන කෙනෙක් උපාදානේ නැහැ. සීලබ්බත උපාදාන කෙනෙක් උපාදානේ නැහැ. අත්වාද උපාදාන කෙනෙක් උපාදානේ නැහැ. ඒ ප්‍රත්‍යක්ෂමයි වෙනස් ප්‍රත්‍යක්ෂයත් අන් අයට වඩා අත්වාද උපාදාන අන්න ඒකත් එක්ක තමයි ඒ බුදුරණවහන්සේගේ ශාසනය තියෙන්නේ. ඒ රහතන් වහන්සේට අනුපාදයන්. එතකොට මෙතන මේ පුජ්‍යලයා අත්විඳින කාරණාව එක විග්‍රහ කරපු දෙයට මේ කුළු ගන්නලා පෙන්ව පටිසම්පාදයේ කලින් පෙන්ව පටිසම්පාද න්‍යාය එක දැකපු කෙනාට මෙන්න මේ උපාදාන නැති බවත් විඳින පුජ්‍යලයක් ගැන මේ ප්‍රකාශ කළා පෙන්වනවා. අන්නේ රහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම පිරිනිවුණා කියලා විග්‍රහ කළා පෙන්වනවා. මෙන්න මේක බුදුරණවහන්සේ පෙන්වුවා සිංහා නාද කරන චූල සූත් පුංචි සූත්‍රය සිංහා නාද කරනකොට මුළු වනාන්තරින සත්තුන් බය දුවනවා ගමේ ඉන්න හස්තීන් බැඳලා ඉන්න හස්තීන් කඩාගෙන දුවනවා හිස හැරිච්ච ඇතේ ඇයි එච්චරට බයයි සිංහයන් වද කරනකොට? කුරුල්ල වහසට යනවා. උඩ සත් වතුර සත්තු ජලයට යනවා. ගුල් වල ඇතුළට රිංගනවා. හැම සතාම හැංගෙනවා, දුවනවා. බුදුරණවහන්සේ මේ සත්‍යවාදී සත්‍ය දර්ශනය මේ විදිහට සිංහනාද කරනකොට මේ ශ්‍රමණ වරුන් හිස් කියන අනිසාසනවල පරප්‍රමාදවල හිස් මේ ශාසනය විතරයි තියෙන්නේ. මේ මේ ශාසනය විතරක් ශ්‍රමණව ඇති බව මේ දිර සිංහනාද කරනකොට මේ සත්‍ය ඉස්මතු කරමින් සිංහනාද කරනකොට අර ආයේ ඒ දෘෂ්ටි ගැලවිලා යනවා නැත්නම් ඒ අයට ඒ සිංහයාගේ අදහස සිංහයාගේ විග්‍රහය ඉදිරියේ ඒ අය සැලෙනවා බලන්න මේ සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදේ මේ සිංහනාදේ කරන්න කියනවා ඔන්න ඔය සිංහනාදේ බලන්න අපට කළ හැකිද කියලා අතාගතයන් වහන්සේගේ සිංහනාදේ අපට තථාගත සිංහනාදයක් කරන්න නැත්තේ ශ්‍රමණවරුන්ගේ හිස් බව අන්‍ය ශාසන අන්‍ය ශාසනවල පරප්‍රවාදවල තථාගත ශාසනයට තථාගතයන් වහන්සේගේ දර්ශනයට අන්‍ය වූ පරප්‍රවාදවල මේ ශ්‍රමණවරු හිස් පළවෙනි ශ්‍රමණයා හිස් දෙවෙනි ශ්‍රමණයා හිස් තුන්වෙනි ශ්‍රමණයා හිස් හතරවෙනි ශ්‍රමණයා හිස් මේ කාරණාව ප්‍රකාශ කරන්න සිංහනාද කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේ සිංහනාදය අපි අද මේ සිංහනාද සූත්‍රය තුලින් ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මේ සිංහනාද කිරීම පිළිබඳව ප්‍රකාශ කරපු මේ පුංචි සූත්‍රය අවසන් වෙනවා. ඉතින් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් විනාඩි 35ක් පමණ තියෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. එතන අන්තිමට අර කියන එකේ කිව්වේ උපාදාන ගැන දැන් න කාම උපාදානං උපාදීයති න දික්ඛ උපාදානං උපාදීයති කියන්නේ කාම උපාදානය උපාදාන නැහැ කියන එකද පොඩ්ඩක් මේක ඒක ඊතර වචනේ දිලා තියෙන හැටියට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න කාම උපාදානය නැහැ කියන එක කාම උපාදානය උපාදානය නැහැ කියලා තියෙන්නේ ඒක අවසන් නැහැ තමයි. ඊතරව සරණයි. ඒක තමයි එතන මම අර පැහැදිලි කරේ එතන පැහැදිලි කරන්නේ කාම උපාදානය කාම උපාදානිය නැහැ කියලා කතා කරනකොට පටිච්චසමුප්පාදේ කතා කරන දෙයක් නැහැ. පටිච්චසමුප්පාද න්‍යායයක කතා කරනකොට උපාදානය අසති වෙනවා තණ්හා අසති භවෙන්. එතකොට එහෙනම් ආයේ ඒ විග්‍රහයක් අවිජ්ජා නිරෝධයත් එක්ක කතා කරන දෙයක් නෑ. දැන් මේ සූත්‍ර විග්‍රහයෙන් බලගෙන ආවොත් බුදුරණවහන්සේ බවත් ශ්‍රමණ ගෞතමවරු මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ගේ විග්‍රහයක් කරේ. බවත් කියලා වචනයකුත් දුන්නා. ඒ කියන්නේ සුන්දරායක්. ඒ ඒ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගේ විග්‍රහය කරගෙන ආයි කාමපාදානයේ දුර්වීම. කියන්නේ කාමපාදාන නැතිවීම, ditthිපාදාන නැතිවීම, සීලබ්බුපාදාන නැතිවීම. ඒ විග්‍රහය එතකොට හැබැයි මේ ඔක්කොටම හම්බුනේ මට හම්බෙච්ච දේක කාමපාදානයේ, ditthිපාදානයේ, සීලබ්බුපාදාන නැති බව. මේක ලෝකෙට මේ සිංහනාද කරන්නේ. දර්ශනයක් තියනකට නෙමෙයිනේ දැන් ඔක්කොම දෘෂ්ටි කැඩෙන නෙමෙයි සිංහනාද කරන්නේ. ඒතර මේ සිංහයා නාද කරන්නේ සිංහයන්ට නෙමෙයි. සිංහයා නාද කරන්නේ අන්‍යයට. අන්‍යයට එන එකක් නෙමෙයික. එතකොට එහෙනම් හැබැයි ඒ බුදුරණවහන්සේගේ මේ සත්‍ය තුල සත්‍යයක් තියෙනවා. ඒක ඒ ශ්‍රමණිය හම්බෙන්නේ නැහැ අන්‍යයට. ඒ ශ්‍රමණිය අන්‍ය පරපවාදවල හිස්නේ. පටිසමුප්පාද දර්ශනය කියන්නේ ශ්‍රමණියගේ දර්ශනය. එතකොට ඒ පටිසමුප්පාද දර්ශනය තුළ තමයි ශ්‍රමණවරු ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දර්ශනය. එතකොට ඒ දර්ශනය ඇති විග්‍රහයේදී ශ්‍රමණවරු ඉන්නවා. දැන් මේ කතා කරන්නේ බවත් වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් මේ උපාදාන විග්‍රහ කරන තැනදී ඒ අයට ශ්‍රමණවරු නැති බව විග්‍රහ කළ දෙනකොට මේ උපාදාන හතර පිරිසිදු දැකීම ගැන උපාදාන හතර පිරිසිදු දැකපු සාස්තු ශාසනය තමයි මනා සාස්තු ශාසනය. ඒ ශාස්ත්‍ර ශාස්ත්‍රය තමයි සම්බුදුරුන්ගේ දේශනා ස්වාක්ඛාත වූ දෙය. එතකොට ඒ ස්වාක්ඛාත වූ දෙයයි මේ විග්‍රහ කරලා පෙන්වුවේ අනිත්‍යයට. එතකොට ඒ කාම උපාදානෙ, ditthi සීලබ්බත අත්වාද මේ උපාදානට උපාදාන නැති බව විග්‍රහ කරලා දුන්නා. ඒක දර්ශනේ නෙමෙයි. දර්ශනේ විග්‍රහ කළා. දර්ශනේ දර්ශනේ කියන්නේ ආර්ය ආර්ය භූමිය, ශ්‍රමණවල ඇති භූමියට. දැන් මේ විග්‍රහ කළා පෙන්වුවේ ඒ බවත් බ්‍රාහ්මණවරුන්ගේ ඒ කාම ditthi සීලබ්බත උපාදාන දුරු වෙච්ච එතෙන් ඒවා ඒවා පිරිසිදු පිරිසිදු දැක ප්‍රහාණය පනවපු අන්නේ අයට මේ ශාසනයේ ශ්‍රමණවරුන් ඇති ශාසනයේ අත්වාද කියන උපාදානියත් උපාදාන නොකර ගැනීමෙන් මෙන්න මේ මනාව උපාදානෙ බෙරිසින් දැක්කා කියන විග්‍රහය ඉස්මතු කරලා පෙන්වන්න ඒ සිංහනාදේ කිරීම සඳහා. දරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මේ දේශනය තුලින් මා තේරුම් ගත්ත හැටි මේ ආකාරයි. පරවාද මතනයට සමත් මහා ශ්‍රමණයන් ඉන්න මේ ශාසනය අනිත් විමුක්තිකාමී ශාසනයන් වෙනස් වෙන්නේ මේ ශාසනය තුල සමුදය පෙන්නලා දෙනවා Taman තුලින් ස්පර්ශ ආයතන හයෙන් ඉක්මවන ලෝකය පනවගන්නේ ස්පර්ශ ආයතන හයට අහු වෙලා ස්පර්ශය ඉක්මවන ලෝකය ඉක්මවන ආයතන හයින් ලෝකය පනවගන්න තමා තුලින් දකින samudaya අවිද්‍යාව දක්වා දිවෙන පටිච්ච සමුප්පන්න බව කැටි උන ඇත නැත දෘෂ්ටි දෙකට වැටෙන මේ සියල්ල කැටි වුණ දර්ශනය ලෝකයේ ඉක්මවන යන දර්ශනය බුදුහාමුදුරුව පෙන්නලා දෙන හින්දා තමා අනිත් සියලු විමුක්තිකාමීන්ගේ දර්ශනයෙන් මේක විශේෂ වෙන්නේ කියලා තමයි සාමින්වහන්ස මම මෙය මේ අවස්ථාවේ වටහා ගත්තේ. එතකොට හැම තිස් හැම දර්ශනය බුදුහාමුදුරුව මොන සූත්‍රය තුලින් උනත් අපිව අපිව ફોકස් කරන තැන තමා මේ පටිච්ච සමුප්පන්න බව සමුදය ආදීනව නිස්සරණය බලන තැන ස්පර්ශ ආයතනය හයට අහු වෙලා ලෝකය පනව ගන්න එක ඉක්මවා යන තමා තුලින් ඉක්මවා යන අජ්ජත් බහිද්ද පනවන ලෝකය පනවන බව ඉක්මවා යන දර්ශනය කියන එකයි මම වටහාගත් ස්වාමින් වහන්සේ. දරුවන් සරණයි. හොඳයි ඉතින් ඒක තමයි ඇත්ත. නමුත් තමා කියන කාරණාවනේ ප්‍රඥාවෙන් දකින්න එක. මොකද තමා කියන්නේ තමා කියන්නේ අවිද්‍යාවත් එක්ක ප්‍රඥාව තුළින් ඔය විදිහේ දැක්ම. ඒ කියන්නේ තමා දකින්න එක නෙමෙයි තමා දැකීම අත්වාදීම තමයි. තමා මොන විදිහට දැක්කත් අත්වාදය. ප්‍රඥාව තුළින් ඒ විස්තරය හරි. තමා තුළින් ඒ විස්තරය වැරදි. ප්‍රඥාව තුළින් ඒ විස්තරය හරි. දරුවන් සරණයි. ස්වාමින් වහන්සේ දැන් අපිට මෙම තමා තුළින් මෙය වටහා ගන්නවයි කියලා කියන්නේ සාමින් වහන්ස මං අදහස් කරේ අපි දැන් නියම විදර්ශනාවට ආවොත් අපි ඉන්න මෝඩකමේ ඉඳලා මා ඉන්න තැන ඉඳලා මේක පටන් ගන්න ඕනනේ. එතකොට හැම මොහොතකම මා ඉන්න මෝඩකම නම් ඇහැ තියෙනවා රූපේ තියෙනවා කන තියෙනවා ශබ්දේ තියෙනවා ඒ හින්දා දකින්නවයි කියන මෝඩකම එනේ ස්වාමින් වහන්සේ මං නිතරම ඉන්නේ. එතකොට මේක දැන් මට ක්‍රියා මට මේ ඉක්මවා යන දර්ශනයකට එන්න නම් මම යෝනිසෝ මනසිකාර්ය කරලා අත් දකින්න ඕනේ කාලයට අයිති නොවන එක මොහොතක ආයතනික ඇත්තනම් හරියට එතන හිත විදර්ශනා කරොත් මට 11 ආකාර රූපෙම එතන පැනවෙන්නේ නැහැ. දැනෙනවා නමුත් දැනීම මත දැනෙන්න දෙයක් සහ කය කියන එක පනවනවා. එතකොට මේ කය කියන එක නියෝජනය කරන්නේ මම. එතකොට මම උපදින හැටි දකිනවා. හැබැයි නුවණක් තියෙනවා මම නූපදින දෙයක්. තමා බුදුහාමුදුරුව පෙන්නලා දෙන්නේ. නමුත් මේ නූපදින දෙයක් බුදුහාමුදුරුව පෙන්නලා දුන්නේ උපදින දේ ඒ දේ විස්තර කරන්න යොදාගත්ත වචන ටිකම කියලා නේද මේ නූපදින දෙයක් බුදුහාමුදුරුව අපිට තේරුම් කරලා දුන්නේ. ඒක උපදින බව විස්තර කරන්න කියලා දුන්න වචනවල වචන ටික ප්‍රත්‍යක්ෂ කරන්න නෙමෙයි නේද උපදින බව ඇහැ කරනාසය මේ සියල්ල ගැන කතා කරේ මම උපදින හැටි කතා කරේ මම නූපදින තත්ත්වයක් පෙන්වලා දෙන්න නේද වගේ තත්ත්වයක් තමා ස්වාමින් වහන්සේ මට තේරෙන්නේ ප්‍රායෝගිකව මේ මග වඩාගෙන යද්දී තාම මේ වැටි වැටි නැකිටින වගේ ඉන්න මට්ටමක ඉඳලායි මම කතා කරන්නේ ස්වාමින් වහන්සේ අවසරයි දරුවන් සරණයි අපට තේරෙනවා නම් හැම වෙලෙම අපි මෝඩයි කියලා අපට අලුත් ආයි මුකුත් අවශ්‍ය නැහැ. ඒතරකම බුදුරන් වහන්සේ ධර්මයයි ඇත්ත. ප්‍රායෝගිකව ඒ දේ අත්විඳිනවා නම් එතකොට අලුත් විග්‍රහයක් අපි නොයා අපට ඒ ධර්මය කරා යමු වෙන්න පුළුවන්. ඉතින් ඒ විග්‍රහය ඔස්සේ අපි ඒ බුදුරන් වහන්සේ කියපු විග්‍රහය ඔස්සේම ගියා නම් අපට හැම වෙලෙම අපි ප්‍රත්‍යක්ෂය වචන ඉක්මවපු සත්‍යයක් ඒක බුදුරන් වහන්සේ සත්‍ය මිසක් මට තේරිච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ප්‍රඥාව වැඩෙන දෙයක් ඔස්සේ පුරුදු කරන්න. එතකොට අපට මම මට ලකුණක් නොවැටි යන මාගක් මම නොයදෙන මාගක් ප්‍රායෝගිකව හම්බ වෙනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අර අත්වාද උපාදානයේ විශේෂත්වය ස්වාමීන් අනිත් උපාදානත් එක්කම ලොහම එතන විශේෂත්වය අපිට තේරුම් ගන්න කාරණයක් තියෙනවා ස්වාමීන් වහන්සේට පුළුවන් නම් පැහැදිලි කරන්න ගොඩක් පිස්සුවනේ ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි මම හිතන්නේ පටිච්චසමුප්පාද විග්‍රහයට පැහැදිලි කරන්න ඇති අත්වාද උපාදානයේ එක තමයි මම කියන කාරණාව පැහැදිලි වෙන්නේ අනිත්‍ය අනිත්‍යව එක නෙමෙයි කාම උපාදානයේ පැහැදිලි වෙන්නේ සංකල්පමීය කාමයේ කියන කාමයට එක්ක ditthිය දෘෂ්ටිත් එක්ක සීලබ්බතය සීලයක් සීල කියන කාරණාවත් එක්ක එතකොට කාම අත්වාදය මම යෙදෙන බව කියන්නේ මම ඇත්ත බව මම හරි බව කියන කාරණාව තමයි හම්බ වෙන්නේ අත්වාදයත් එක්ක. ඒ කියන්නේ මම කියන වාදයත් එක්ක. මම කියලා හම්බෙලානේ. ඒතකොට මම හම්බ වුනේ නিত্য සැප ආත්ම කියන පදනමට මම හම්බ වුණා. එතකොට ඒ මම හම්බවීම තැනදී මට කාමය හම්බෙන්නේ මං කාමයට උපාදාන වෙන්නේ නැහැ. මම හම්බෙන තැනදී මම දෘෂ්ටිය මට හම්බෙන්නේ නැහැ. මම දෘෂ්ටියට උපාදාන වෙන්නේ මම හම්බෙන තැනදී මම රකින්න සීලයටම උපාදාන වෙන්නේ මම ඒකට උපාදාන නොවි මට රකින්න පුළුවන්. හැබැයි මම කාම මට කාමේ එන්නේ නැහැ. මම කාමයට උපාදාන වෙන්නේ නැහැ. ඒ නිසා මට කාමේ එන්නේ නැහැ. මම දෘෂ්ටි වලට කිසිම දෘෂ්ටියකට මම යොමු වෙන්නේ නැහැ. මට දෘෂ්ටි ඔක්කොම මම අතහරිනවා හැම දෘෂ්ටියක්ම අතහරිනවා. මම දෘෂ්ටි කිසි දෙයකට උපාදාන වෙන්නේ නැහැ. ඒ වගේම මම රකින්න සීලයට මම උපාදාන වෙන්නේ නැහැ. ඒ සීලයට මම උපාදාන නොවි මම සීල රකින්නේ. හැබැයි මම යෙදිලා එහෙනම් මම යෙදීම තමයි ප්‍රධානම කාරණාව. ඒකයි බුදුරණන් වහන්සේගේ ශාසනයේ පළවෙනිම ධර්මයේ ඇහෙන තැනදී සිදුවෙන්නේ ශ්‍රමණයන් යුක්ත ශාසනයේ පරප්පවාදයන්ගේ ශ්‍රමණේ නැති වෙන්නත් බුදුරන් වහන්සේගේ ශාසනයේ ශ්‍රමණේ වෙන්නත් ඒ බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහෙන තැනම හම්බෙන දේ තමයි ධර්මයේ ඇහෙන තැනදී පාවෙනියම හම්බෙන්නේ සාරය වූ ශ්‍රද්ධාව ශ්‍රද්ධානුසාරී බවත් එක්ක ඒ හම්බ වෙන්නේ ශාස්ත්‍රීය ගරුත්වයත් එක්ක යෝනිසමනසිකාරී උත්පාදයේදී සක්කාදිට්ඨිය දුරු වෙන මම නොයදෙන බව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රත්‍යুৎපන්නව හටගත් පංචපාස් ඛණ්ඩයේ න අත්තතෝ සමනුපස්සති ප්‍රත්‍යක්ෂත්වයෙන් හම්බවීමක් න අත්තටෝ සමනුපස්සති බව. ඒ කියන්නේ මම නොයදෙන ගතිය මූලික තැන ඉඳලම සක්කාදිට්ඨිය දුරු වීම දක්වා යනකොට සක්කාදිට්ඨිය දුරු වෙන මගේදී හම්බ වෙලා අවසානයේ අරහත්ත්වයට දක්වාම අස්මිමාන දුරු වෙන කතා කරනවා. මොකද සි උපාදානයේ කතා කරලා නැහැ කොහොතක සක්කාදිට්ඨි උපාදානයක් නැහැනේ. උපාදානය කතා කරනකොට අත්වාද උපාදානය, අත්වාද උපාදානය කියන කාරණාව තුළ ඒ ඔක්කොම ටික අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා මම කියන ඉදීමත් එක්කයි ඒ උපාදාන විග්‍රහය තියෙන්නේ. ත්‍රිවංශරණ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මෙතන ප්‍රපංච කියන එකට මේ දැන් ඒ කෙලින්ම සිංහල අර්ථයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ සංඥාව කියදී හඳුනා ගන්නවා වේදනාව කියදී විඳිනවා ඒ වගේ එහෙම තියෙනවා නැත්නම් අර අපිට අර සූත්‍රය ආශ්‍රයෙන් අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ආශ්‍රයෙන් තේරුම් ගන්න නැත්නම් අර ප්‍රපංච නිරෝධ සලායත නිරෝධ ඒ වගේ විදිහට තේරුම් ගන්නවා ක්‍රමයක් නිසා කර නැත්නම් කෙලින්ම එහෙම විස්තර කරලා තියෙනවද එතන කොහේ හරි තැනක මට පොඩ්ඩක් ඒ ගැන දේශනා කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඇත්තටම හිම වෙනම වචනයක් අපිට ගන්න බෑ මොකද දැන් ප්‍රපංචයේ යාලා දැනගෙන හිටියා ඒ කට්ටිය ප්‍රපංච කියන එක මොන හරි අර්ථයක් දැනගන්න ඇති නමුත් දැන් අපිට අපේ භාෂාවත් එක්ක ප්‍රපංචයට එක එකයි එක එක විදිහට අර්ථ දෙනවා නමුත් දැන් බුදුරණවහන්සේ ප්‍රපංච නිරෝධය කියන කාරණාව කියන කාරණාවේදී සලායතන නිරෝධය එක්ක ප්‍රපංච නිරුද්ධ වෙන බව මදුපිණ්ඩික සූත්‍රයේ විග්‍රහය. ඉතින් ඒවා ඔස්සේ විතරයි අපිට යමක් තේරුම් ගන්න පුළුවන්. ඒ විග්‍රහ කරපු වචනේ තුලිනුත් අපට වාසිකාර්ථය නැතුව යෝනිසෝ මනසිකාර උත්පාදයකට යමක් හම්බුණා නම් ඒ විග්‍රහයත් එක්ක අන්න එතනදී අපට ප්‍රපංචයේ පාදක කරගෙන බුදුරණවහන්සේ පෙන්නපු න්‍යායෙන් අපට නිවන් මඟ උපාද වෙනවා. ප්‍රපංචයේ වචනේ පාදක කරගෙන බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයෙන් අපට ප්‍රපංච වචනේ හම්බෙන්නේ ඒ වචනේ පාදක කරගෙන කරපු විග්‍රහයෙන් අපට නිවන් මඟ හම්බ වෙනවා. අන්න සක්කායදිට දුර වෙන ප්‍රතිපදාව හම්බ වෙනවා. අන්න ඒක අපට හම්බ වීම තමයි සිදුවිය යුත්තේ. ඉතින් ඒකට කෙලින්ම වචනාර්ථයක් අපට දෙන්න. ඇත්තටම සමහර වචන වලට අර්ථය අපට සම්පූර්ණයෙන් නිබ්බිදාව කියන එකට කලකිරීම. නමුත් කලකිරීම කියන කාරණා නිවැරදි අර්ථය දෙන්න බෑ. ප්‍රපංච කියන එකට විතරක කරනවා ඒක හිත හිතා ඉන්න නමුත් ඒවා එහෙම කතා කරන්න මේක අපේ භාෂාවෙන් අපි දෙන එකක්. නමුත් ඒ නිසා මේ ප්‍රපංචය කියන කාරණාව අපට වචනය කියන ඒ කියන්නේ ඒ වචනේ මොකද බුදු බුදුරන් වහන්සේලා පෙන්නපු මේ ඒ වචන දෙන්න පුළුවන් ඒකයි බුදුරු හැම බුදුරෙම ওই විදිහට විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ඒ බුදුහරු ඒ විමුක්තිකාමීන් ඒ මගධ දේශේ ඒ යුගයේ උපදින්නේ ඒ බුදුරුන්ට ඒ ඒ බුද්ධ භාෂිතය දිය හැකි වචනත් එකමයි. දැන් අද අද සමාජයේ ඉන්දිය සමාජයේ ওই වචන ටික නැහැනේ. ආසන්න ඔය ගෙවිගෙන ගිහිල්ලා. එතකොට ඒවත් එක්කමයි. ඒ කියන්නේ එච්චරට මේ එච්චරටම බුදුරුන්ගේ ධර්මය දුර්ලභයි. ඒ ඒ බුදුරුන්ගේ ධර්මය දෙන්න ඒ ඒ විග්‍රහය දිය හැකි විදිහට එන්නට ඕනේ. සමාජයට සමාජගත වෙන්නට ඕනේ. දැන් සමාජගත වුණත් ඔක දෙන්න බෑනේ. ඒක සමාජයට වෙන්නට ඕනේ. ඒතර බලන්න එනම් මේ බුදුරුනි ධර්මයේ කොච්චර දුර්ලභද? මේ ෂණය උදා වෙනවා කියන එක. ෂණ සම්පති උදා වෙනවා කියන එක කොච්චර දුර්ලභද? අපි මේ බුදුරුනි ධර්මයේ නිකන් පුංචි දෙයකට ගණන් ගන්න බෑ. එච්චරට බුදුරුනි ධර්මයේ දුර්ලභයි. ඉතින් ඒ නිසා ඒ බුදුරුන්ගේ ධර්මයේ එක්ක අපට ඒ සමාජයේ ප්‍රතිවිච්ඡ වචන පාදක කරගෙන නිවන් මඟක් උස්පාදේ කරන වැඩපිළිවෙලක් තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. ත්‍රිවංශන. දැන් අර ප්‍රපංච නිරෝධ සලආයතන නිරෝධ වුණාම ප්‍රපංච නිරෝධයි කියලා කියන එතකොට අපිට අර සකස් වීම පැත්තෙන්ම තමයි අල්ලන්න වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒ පැත්තෙම තමයි කල්පනා කරන්න වෙන්නේ. නැතුව වෙන විදිහක් ඒ වචනේ තේරුම් ගන්න අර්ථය නැහැ නේ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. ඔව්. ප්‍රපංචය දැන් අපිට කතා කරන්න වෙන්නේම මදුපිණ්ඩික සූත්‍රය විශේෂයෙන් පාදක කරගන්න වෙන්නේ. එතකොට ඒක පාදක කරගෙන අපිට තව ගන්න පුළුවන් සූත්‍ර පාරලේ සූත්‍ර ගන්න පුළුවන්. මොකද ප්‍රපංච නිරෝධයෙන් අරහත්ත්වය කතා කරනවා කොට්ටිත සූත්‍රයෙන් ගන්න පුළුවන්. එතකොට ඒ කරුණු ඔක්කොම පාදක කරගෙන අපට යෝනිසමනසිකාරය කර ගැනීම සඳහා මොකද මදුපිණ්ඩික සූත්‍රයේ පටිසම්පාද න්‍යායක් ඉස්මතු කරා. ඒතර පාරලේක සූත්‍රෙත් සංඛාර අරගෙන ඉස්මතු කරලා පෙන්නනවා සංස්කාරයක් කියලා අරගෙන. එතකොට සංස්කාරයක් කියලා අල්ලගත්තේ ප්‍රතිපන්න පංචඋපාස්කන්ධය තුල හටගත්ත දේ ආත්ම වශයෙන් ගැනීමත් එක්ක. එතකොට එතනදී එහෙනම් හම්බ වන කාරණාව මොකද්ද කියන එක. එතකොට ඒකේ ඒක ප්‍රති ධර්මයේ මේ විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රපංච නිරෝධය කියන්නේ සලායතන නිරෝධය කියලා කොටිස් සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මේ හැම එකක් එක අපි කල්පනා කරනකොට අපට ඒ ධර්මයේ පිළිබඳව ධම්මනිච්ඡානක්ඛන්තියට යොමු වීමට අර සෝහිත සෝතෝ ධම්මං සුණාති ධර්මය ඇසීමේදී ඒ ධර්මයේ විතරක් අන්න එකයි ගොඩාක් වැඩගත් තියෙන්නේ. ඒ ධර්මයේ අපිට අපට තේරිච්ච දේ නෙමෙයි ඒ ධර්ම විතර ඝන අරගෙන අපි යෝනිසමනසිකාර උත්පාදයකදී නැත්තම් මේ හටගන්න ආකාරය ඒ ධර්මයේ පාදක කරගෙන හොයනකොට ආධ්‍යාත්මික සක්කාදිට්ඨිය දුර වෙනට පිළිලක් හම්බ වෙනවනම් අන්න බුදුරණවහන්සේ පෙන්වපු කෘත්‍ය වෙනවා බුද්ධ ශාසනයට යොමු වෙනවා අන්න ශ්‍රමණෝරුන්ගේ යුක්ත ශාසනයක් බවට පත් වෙනවා මොකද එතනදී තමයි ඒ ශ්‍රමණත්වය හම්බ වෙන්නේ අර මේ සීනාද සූත්‍රයේ බවත් ශ්‍රමණවරු විග්‍රහ කරපු ඒ අත්විඳින දේ ඉක්මවපු දෙයක්ුයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රමණ ශාසනයේ තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සූත්‍රයේ මුලදීම වගේ අර මේ කිව්වේ අර හතරක් ගැන ඒ කියන්නේ අර ඒ ධර්මයේ සාත්‍රුන් වහන්සේ ප්‍රසාදයේ ධර්මයේ ප්‍රසාදයේ සීලේ පරිපූර්ණයි ඊට පස්සේ සහදම්තා කියන්නේ එක එක්නා පියමනාපව ඉන්නවා කියන එක නිකන් අර සෝතාපට්ටියංග වගේ නිකන් ඒ ඒ කියන්නේ ධර්මයත් ඒ විදිහට කට්ටියට තියෙන ගුණ වගේද එතන පෙන්වලා දෙන්නේ සාමාන්‍යයෙන් පෙරවන් සරණ. පෙරවන් සරණ. අතරම මට ඒ කාරණා එහෙම හිතුනේ නෑ ඒක එහෙම ගැළපීමකුත් තියෙනවා කියලා තේරෙනවා. හැබැයි මෙතන දැන් මේ කාරණාව ඒ විග්‍රහය අන්‍ය අයත් ඉදිරිපත් කරනවනේ. එයාලගේ තේ කාරණාව තියෙනවා කියලා. එතකොට දැන් සෝතා දැන් අපි දන්නවා මෙහෙම කාරණාව. සෝතාපට්ටි සෝතාපන්න කෙනාගේ අංග නමුත් අපි අංග ඇති බව සෝතාපන්නක හිතා ගන්න හේකුත් තියෙනවනේ. දෙකක් තියෙනවනේ දැන්. ඒක ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න කරුණක් ගන්න පුළුවන් ඒකෙන්. ඒ කියන්නේ අපිට දැන් අපි හිතනවා මට බුදුරණවහන්සේ කෙනෙක් ප්‍රසාදය තියෙනවා. ධර්ම ගැන ප්‍රසාදය තියෙනවා. සංඝයා ගැන ප්‍රසාදය තියෙනවා. එතකොට දැන් මම සීලය හොඳට නොකඩෙන විදිහට රකින්නවා. එහෙම කල්පනා කරනකොට ඔන්න අපට සෝතාපට්ටි අංග ඇති බව තමන් තුළින් ප්‍රත්‍යක්ෂයක් වෙනවා කල්පනාව. හැබැයි වචනෙන් සෝතාපට්ටි අංග නමුත් ඒවා ඇත්තටම හම්බෙලා නැහැ. ඔය විදිහටම අපට අපි ඒක පරප්පවාදී කියලා කතා කරන්නේ නැතුව අපි ඔය විදිහටම කතා කරොත් එහෙම යම් කිසි පරප්පවාදයක් එක්ක ඉදිරිපත් කරාම ඒ දර්ශනියත් එක්ක ඒ දර්ශනීය ඉදිරිපත් කරපු ශාස්ත්‍රෝන්ගේ ශාස්ත්‍රවල ප්‍රසාදය තියෙනවා. ඒ දර්ශන ප්‍රසාදය තියෙනවා. ඒ වගේම ඒ දර්ශනය ඉදිරිපත් කරපු ඒ ශාස්ත්‍රුන් එපා කියපු කාරණා නොකරමින් යම් කිසි සීලය පුරන ගතියක් තියෙනවා. ඒ වගේම ඒ පිරිස සමග අන්‍යෝන්‍ය සුහුඳ සීලීත්වයක්. ඇත්තට එතකොට ඒ පිරිස එකට අන්‍යෝන්‍ය සුහුඳ සීලීත්වයක් ඇති වෙන්නේ ඇයි? ඔක්කොම එක අදහසක්. ඔක්කොම එක අදහසක් ඇයි? ඔක්කොම තියෙන ශාස්ත්‍රෝගික අයනේ ඉන්නේ. ඔක්කොම ශාස්ත්‍රෝගික අය. නැතුව එයාට ඒකේ විරුද්ධ අදහස් නෑ එයාට. වෙනනම් තර්ක නැහැ අයට. ඒකයි ඒ අය එකමයි එකම විදිහට ඉන්නේ. එයි එකම අන සංඝ කියනකොට ඒ කියන්නේ ඒ පිරිස සංඝ. එතකොට ඒ ප්‍රතිඵල ලැබපු පිරිස. එතකොට එහෙනම් ඒ විදි පිරිසක් අන්‍යයක් තියෙනවා. අර විදිහට සෝතපත්තියංග බව හිතාගත්තයි. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන්නේ සෝතපන්න කියන අතුල තියෙන අංග මිසක් අංග අපි ඇති කර ගැනීම කියන එක නෙමෙයි. එතකොට එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු ශ්‍රමණ බව කියන කාරණාවේදී අන්න අස්වැසිල්ල සහ ලාභය. ඒ කියන්නේ ඒකේ ලැබිච්ච දේ මොකද්ද කියන කාරණාවේදී බුදුරණවහන්සේ ගැන ප්‍රසාදයේ ධර්මයේ ප්‍රසාදයේ සීලේ පරිපූර්ණකත්ව බව ඒ වගේම එකිනෙක කෙනාගෙන තියෙන අන්‍යෝන්‍ය ප්‍රියශීලී බව ඒක ඒ අර පෙන්නපු අවසානට පෙන්නපු කරුණුත් එක්ක ඇති කාරණාව තමයි සෝතපත්ති කෙනාගේ අංග එමුත හිතන කාරණාව පරප්පවාදවල ඇති දෙයක්. ඒ කියන්නේ ශාස්ත්‍රයේ දර්ශනීය එක ලැබෙන එකක්ම නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක එහෙමත් කල්පනා කරන්න පුළුවන්. එතකොට බුද්ධ ධම්මේ සංඝයා උච්චප්පසාදේ කියන කාරණාවත් එක්ක කතා කරේ සීලේ පරිපූර්ණකාරී කියන එක. එතකොට එහෙමනම් මේ ශාසනයෙන් පිට ඒ ඕනම කෙනෙකුට මේ ශාසනය කියනකොට අපි බෞද්ධ ශාසනය කියන එක නෙමෙයි. අපිට ගොඩක් ඔක පැටලෙනවා. මේ ශාසනය කියනකොට මේ ශාසනය කියලා කියන්නේ අපි දන්න බෞද්ධ ශාසනය නෙමෙයි. මේ ශාසනය කියලා කියන්නේ මේ පොතේ තියෙන ධර්මයේ කියන ශාසනය නෙමෙයි. මේ ශාසනය කියලා කියන්නේ අපි මේ කතා කරන ඒ ඒ ශාසනය නෙමෙයි. මේ එක එක්කෙනා සිවුරු දාගෙන එක එක්කෙනා සුදු වැඳගෙන ඉන්න ශාසනය නෙමෙයි. මේ ශාසනය කියලා කියන්නේ ඒ යෝනිසෝ මනසිකය උත්පාදයෙන් පිණිස යම් කිසි ප්‍රතිපදාවක් ඉස්මතු කරපු ශාසනය. එකයි මේ ශාසනය වෙන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට ඒ යෝනිසෝ මනසිකාර උත්පාදයනේ. අපි දාගත්ත එක එක රාමුලින් ගලපිච්ච දේ නෙමෙයිනේ. එහෙනම් බුදුරණවහන්සේගේ ශාසනය කියන්නේ පරතව බොහෝසයෙන් සද්ධර්ම ශ්‍රවණය අහනකොට යෝනිසෝ මනසිකාර උත්පාදීව නම් වූ ශාසනය තුල සමයි ශ්‍රමණෝරු පළමු දෙවන ශ්‍රමණ ශ්‍රමණියා අනිත් ඒක මේ ශාසනය නෙමෙයි. ඒක ඉදේව ශාසනය නෙමෙයි. ඉදේව ශාසනය කියන්නේ ඒක. අන්නේ ශාසනය තමයි ඒ විග්‍රහය තියෙන්නේ. ත්‍රිවස්සම. ත්‍රිවස්සම සාධාරණව මේ මේ උපා උපාදාන කියන වචන ගත්තාම තමයි උපාදාන කාම දිට්ඨි ප්‍රබුද්ධාන්තවාද සමනක උපාදින්ම කියලා තියෙන උපා උපාදාය කියලා තියෙනකන්ට දැන් මේ දැන් රූපං උපාදාය ආයතෝ ආනන්ද අස්මීති සෝති නෝ අනුපාදාය සම්මත ඔය තේමෝල් ටික පැතිරිච්ච හොඳයි දැන් එතන ඒ ඒ වගේ වස්තු පොඩ පැහැදිලි කරන සම්මත එතන දැන් ඒ ඒ කොහොමද දැන් නෝ අනුපාදාය ඒ ඒ කියන්නේ පාදාගෙන නැතිව කියන ඔය කියන්නේ මොකද සානසෙන්නේ තේරවසන මම හිතන්නේ මම ওই ටික විග්‍රහ නම් කරා එක දේශනා කිහිපයක අහලා නැති වෙච්ච සමහර විට මම ඔතන ඔය ඔය සූත් එක්ක විග්‍රහ කරේ නෑ මම විග්‍රහ කරේ අර රූපේ විග්‍රහ කරන තැන එක අතරමහා ධාතු උපාදාය රූප කියන එකත් එක්ක එතකොට ඒක යම් කිසි කාරණාවක් එක්ක උපාදාන කරගෙන එතකොට පඨවි ආපෝ තේජෝ වායු උපාදාන කරගෙන ඒක උපාදාන ඒක හේතු නිසා අන්න රූපය කියලා පැනවෙනවා කියන්නේ රූපය වෙන්නේ ඒකත් එක්ක. එතකොට රූප වේදනා සංඥා සංකාර රූපං උපාදාය නොඅනුපාදායස්මීත. එතකොට ඒක රූපය කියන කාරණා උපාදායතර වෙමි. එතකොට මම කියන කාරණාව හම්බ වුනේ මම කියන කාරණාව වෙමි කියන කාරණාව හම්බ වුනේ මේ රූපය කියන එක. දැන් රූපය කියන කාරණාවත් එක්ක රූපය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. රූපය කියලා හොයාගන්නකොට එතන දිග්ගහ කරන උපාදින්න කියන කාරණාව. එතන උපාදාන නෙමෙයි උපාදාය නෙමෙයි උපාදින්න. උපාදින්න අතීත කෘදන්තයක්. ඒ කියන්නේ අතීතේ ඉඳලා මේ එතන යමක් හම්බ වෙච්ච දෙයක් ඒක. එතකොට ඒකට යම් කිසි හේතු ටිකක් තව හම්බෙන්න තියෙනවා. දැන් අතන හේතුව අපිට ලෝකේ පනව ගන්න පුළුවන් හේතුවක් එක්ක අපිට හම්බ වෙන හේතුවක් එක්ක තියෙන. යමකට උපාදාන කරගෙන යමත් එක්ක හම්බෙලා. අතන බුදුරණවහන්සේ වෙනන්නේ මේ ලෝකේ පනවගත්ත දෙයක් එක්ක නෙමෙයි යමක් එක්ක උපාදානයක් හම්බෙලා තියෙන. ඒ කියන්නේ උපාදාන වීමක් දැන් වෙලා තියෙනවා. අතීත කෘදන්තයක් එක්ක තියෙන්නේ. ඒතකොට උපාදාන වීමක් එක්ක දැන් ඒකේ හේතු ටික දීලා නැහැ. අතන හේතු ටික දීලා තියෙනවා. ඒ හේතු ටික අපට ඉස්සලම හම්බෙනවා. මෙතන හේතු ටික දීලා නැහැ. එතකොට මෙතන හේතු ටික ප්‍රඥාවට හම්බෙන එකක් තියෙන්නේ. අන්න එතන තමයි අවිද්‍යාව දක්වා විග්‍රහ කරගන්න තියෙන්නේ. ඒ හේතු ටික. ඒක ප්‍රඥාවට, ඒක විතරකෙට නෙමෙයි. අපට පටවි බව, ප්‍රත්‍යක්ෂයේදී පටවි බව කතා කරන්න පුළුවන්. එතකොට මේ ලෝකයේදී අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකක් ලෝකෙ මට්ටමින් කතා කරන්න පුළුවන්. බුදුරණවහන්සේ පංචීපාස්කන්ධය කියන කාරණා පටිච්චසමුප්පන්න බවවත් එක්ක කතා කළා නෑනේ. පටිච්ච පංචීපාස්කන්ධ හේතුපත්‍ය බව තමයි පටිච්චසමුප්පන්න බව කියන්නේ. පංචීපාස්කන්ධ හේතුපත්‍ය බව පටිච්චසමුප්පන්න බව. පටිච්චසමුප්පද ඇතුළේ පංචීපාස්කන්ධය වෙන වශයෙන් කතා කළා නෑනේ. එක කාරණාවකට පංචීපාස්කන්ධ ඇතුළු කළා නෑනේ. මේ හේතුපත්‍ය බවත් පංචීපාස්කන්ධ හේතුපත්‍ය බවක් තියෙනවා. ඒක පටිච්චසමුප්පන්න. ඒක ප්‍රඥාවට හම්බෙන්නේ. පංචීපාස්කන්ධය කියන කාරණා මූලිකව හොයාගන්න පුළුවන්. ඒ මූලිකව හොයාගෙන ඒකත් එක්ක ඔන්න ඒ උපාදාය ඒක හේතු කරන අස්මීති කියන එමී කියන කාරණාව අපට හම්බ වෙච්ච දේ. එතකොට එතනදී ආයේ රූපේ හොයාගෙන යන්න වෙනවා. ඒක වේදනාව හොයාගෙන යන්න වෙනවා. එතකොට අන්න ප්‍රඥාවට ඒක අර අතීත කෘදන්තයක් එක්ක ආව කාරණාවේදී මේ මේ යමක් හේතු කරගෙන ආව දෙයක් එක්ක මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒක ප්‍රඥාවට හම්බ වෙන දෙයක්. අන්නේ ප්‍රඥාව කරා යන්නේ. උපාදාන කියන්නේ උපාදාන කරගන්න. එතකොට ඒ කියන්නේ උපාදානය කියන එක. උපාදාන වීම. හිතේ උපාදාන වීම කියන එක තව පටිච්චසමුපාද න්‍යාය ඔස්සේ හොයාගෙන යන වැඩ පිළිලෙක තියෙන්නේ මේ ආරණ්‍යයත් එක්ක ගලපන යනකොට. එතකොට බුදුරණවහන්සේ මේ මේ වචනය පාදක කරගෙන අපට පැහැදිලි කරලා දුන්නා අපි තුල යෝනිසු මනසිකාරය උත්පාද වීමට විග්‍රහයක්. එතකොට අපි කියනවා මේක හරියට තේරුම් අරගෙන ඒක විග්‍රහ කරගන්න වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙතන අර අර දික්ටි දෙකක් යන අර භව දික්ටි විභව දික්ටි කියලා කියනවනේ ඒක ওই සාසතුත්තේ ඡේද දික්ටි කියන එකටම සමානද ඒක? පෙරවන් සරණයි. පෙරවන් සරණයි. දෘෂ්ටියනේ විග්‍රහ කරන්නේ. දෘෂ්ටි භව දෘෂ්ටි භව දෘෂ්ටි. එතකොට තණ්හාව නෙමෙයි විග්‍රහ කරන්නේ දෘෂ්ටිය. මොකද තණ්හා දුරු වෙන්නේ නැහැ. තණ්හා දුරු වෙන්නේ අරහත්ත්වයට එක්ක. තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කාරණා මේ දෘෂ්ටි විග්‍රහ කරන්නේ. එතකොට මේ ලෝකේ අපි ලෝකාවලෝකන සූත්‍රය ගත්තොත් ඒකේ ওই දෘෂ්ටි පිළිබඳ විග්‍රහ කරනවා. ඒ කියන්නේ එක එක එස ගන්නවා එක එක කිල්පෙනවා කියන එක. ඊළඟට කච්චනක සූත්‍රය ගත්තොත් අත්ති සංච නත්ති සංච කියන දෘෂ්ටි දෙකත් එක විග්‍රහ කරනවා. එතකොට පාරලේක සූත්‍රය ගත්තොත් ඒකෙත් විග්‍රහ කරන අවසානට දෘෂ්ටි පිළිබඳව. එතකොට මේ භව කියන්නේ පැවැත්ම පිළිබඳව මොකද අර උඩින් විස්තර කරපු කාරණාවත් එක්ක තමයි ඒක සැසඳලා පෙන්වන්නේ. පැවැත්ම සහ නොපැවැත්ම. එතකොට භවය කියන කාරණාව එක්ක යනකොට පැවැත්ම කියන කාරණාව එක්ක ඔන්න විග්‍රහයක් යනවා. අයි නොපැවැත්ම. මොකද ඒක ඒ දෘෂ්ටි දෙකකට යොමු වෙච්ච බව ඔය ඔය කාරණාව හම්බෙන්නේ ලෝකේ. අන්නේ අන්නේ පරප්‍රවාදයට හම්බෙන්නේ. පරප්‍රවාදය තුල භවයක ඉන්නවා. හැබැයි භවයක ඉන්නවා. ඒක හම්බෙලා නැහැ. ඒකේ සමුදයක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ භවයේ කියන පැවැත්මක ඉන්න බව සමුදයක් හමුවෙලා නේ. ඒකනේ ඒකල ඉන්නේ. හරි කියලා අහුවෙලා ඉන්නේ. ඊළඟට යමක් නොපවත්නීමක් එක්ක තව දෙයක් ඉන්නවා. එතන එතනත් භවයක් තියෙනවා. නමුත් එයාට ඊභවයක් එක්ක හම්බෙලා තියෙන ශ්‍රමණ බ්‍රාහ්මරුන්ට. ඒකයි බුදුන් වහන්සේ එතන අර විග්‍රහයක් පෙන්වන්නේ භවයේ දිනට ඊභවයේ නැහැ. ඊභවයේ දිනට භවයේ නැහැ. ඒක මේ ඒ ඒ අයගේ දෘෂ්ටියත් එක්ක තියෙන. ඒ ඒ ඒ ලෝකයට හම්බෙන එකත් එක්ක තියෙන. බුදුරණවහන්සේ නෝයෙන් යුක්ත කෙනාට කතා කරලා පෙන්නනවා මේ දහම් ඇස තියෙන කෙනාට විභවයේ ඉක්වත් භවයමයි කියලා. ඒක ප්‍රඥාවට හම්බෙන කාරණාව. මෙතන මේ ලෝකයේදී විභවයක් අයින් කරගත්ත විභවයෙන් යමක් අයින් කරගත්තාම ඒකට භවය කියලා හම්බෙන්නේ. ඒකට දැන් අරක නොපැවැත්මක් එක තියෙන. තව එක අහු ඉන්නවට අහුවෙලා නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දිගනකට දිගනක දෘෂ්ටි නැහැ දිගනකට. හැබැයි දෘෂ්ටි නැති බව එයා අත්විඳිනවා. එයා ඒක දෘෂ්ටි නැතිව අත්විඳින්න ඉන්නේ. එයා විභවයක් එක්ක ඉන්නවා. එයාට හැබැයි තව භවයක් තියෙනවා. එයා එයා භවය එක නෑ හැබැයි. එයාට හම්බෙලා නෑ ඒක. ඒක ප්‍රඥාවට හම්බෙන්නේ. එයා විභවය එක්ක ඉන්නේ. අන්න ඒ විදිහට ඒ කාරණාව ඒ ලෝකේ මට්ටමේ අපට කතා කරන්න පුළුවන්. ඒ ඔක්කොම ඉක්මවන්නේ සෝතපන්න වීමදී. ත්‍රිවන් සරණයි. ඒක සාමාන්‍යයෙන් අර සිංහල පැත්තේ පරිවර්තනයේ තියෙන්නේ ඒ විදිහට ඒකයි මම හිතන්නේ. සාස්ත්‍රෝච්චේද ගන්න පුළුවන් අර ඒකේදී ඇත්තටම සාස්ත්‍රෝච්චේද තමයි කොහොමද යාලට තියෙන්නේ කොහොමද සෝතාපන්න වෙනකන් සාස්ත්‍රෝච්චේද කියන එක තමයි කතා කරන්න තියෙන්නේ තිරවසන්න අවසරයි සමිනාංශ පටිච්ච සමුප්පාද විග්‍රහයේදී ආර්යය මේ ඇති කල්හි මෙවි කියන ඒ න්‍යායට අනුව ජාතිපච්චය ජරා මරණම් භවපච්චය ජාති ඒ අංග එක් එක් අංගයක් සම්මාදිට්ඨි ලබා ගැනීමට ඇතිවීමට හේතු වෙනවා කියලා වහන්සේගේ දේශනාවල මම ඇසුවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ජාතිපච්චය ජරා මරණම් කියන තැන විග්‍රහයේදී එතන යමක් කෙනෙක් දකින්නකොට තණ්හාපච්චය උපාදානං කියන තැන ඉඳන් බලනකොට ආපස්සට අවිද්‍යාව දක්වා යෑමේදී ස්වාමීන් වහන්සේ ඒ ඒ ඒ අංගයන් ඉඳලා පස්සට බලනකොට ස්වාමීන් වහන්සේ එතන ඉඳන්ද එයා ඒ ගැන යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ නැත්නම් දැන් මට අදහසනේ තණ්හාපච්චය උපාදානං කියන කෙනා වේදනාපච්චය තණ්හා එතන ඉඳන් අවිද්‍යාව දක්වා යනවා ජාතිපච්චය ජරා මරණ කියන කෙනා භවපච්චය ජාති උපාදානපච්චය භව ඒ ඔක්කොම ඉඳන් බලන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ අනේ ගැන පොඩ්ඩක් කරුණු ඔක්කොම ඒ විදිහට කරෙන්න ඕනේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පෙරවන් සරණයි. පෙරවන් සරණයි. දැන් ඕනම කෙනෙක් යමක් කරා යමු වෙන්නේ තමන්ට ලැබෙන අත්දැකීමක් එක්ක. ඒක තමන්ට දැන් අපි කිංසුකෝපම සූත්‍ර ගත්තොත් එහෙම කිංසුකෝපම සූත්‍රයේ එක එක්කෙනා තමන් දර්ශනේ ලැබපු හැටි විග්‍රහ කරනවා. එතකොට ඒ දර්ශනේ ලැබපු හැටි විග්‍රහ කරනකොට ඒ දර්ශනේ පෙන්වලා දෙනවා එක එක්කෙනා ගිය කෝණයත් එක්ක. එතකොට ඒ කෙනා ගිය කෝණයත් එක්ක තමයි මේ පැහැදිලි කිරීම කතා කරන්නේ. එතකොට එහෙනම් Tamanට අත්විඳින කාරණා. එහෙනම් Tamanට හම්බෙන එකක් වෙන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙක් ජරා මරණින් හොයන්න පටන් ගත්තා. ජරා මරණ ප්‍රත්‍ය කාරණාවක් හම්බුණා. ඒ Tamanට අත්විඳින එකන්නේ. ඒකෙන් හොයාගෙන යනවා. හැබැයි හොයාගෙන යද්දී සම්පූර්ණයෙන් ප්‍රඥාවට නෙමෙයි හම්බෙන අප විතරකයකට හම්බෙලා යන්නේ. එතකොට විතරකයකට හම්බෙලා යන තැනදී ಜಾතිය පිරිසිදු හම්බෙන්න නම් ಜಾතිය මොකද්ද හොඳට හොයාගන්න ඕනේ. එහෙනම් ಜಾති සම්මුතිය හොයාගන්න වෙනවා. ජරා මරණ හොයන්න පටන් ගන්න. හැබැයි ಜಾති හොයාගන්න බෑ ජරා මරණ හොයාගන්න බෑ. හැබැයි ජරා මරණ මට හම්බෙච්ච එකක් එක්ක. හැබැයි ಜಾතියක් දැන් අපි මේ කරන ගානවත් එක්ක තමයි මේ හම්බෙන්නේ. ඒ විදිහටම යම් කිසි කෙනෙකුට මරණය නැත්තම් වේදනාව නම් හම්බෙන්නේ වේදනාව එක්ක. අපිට අලුතෙන් කල්පනාවක් දාන්න දෙයක් නැහැ. ඒ මේක හම්බෙන එක එක්ක. දැන් අපිට ප්‍රත්‍යක්ෂව හම්බෙන කාරණා. වේදනාව නම් හම්බුනේ වේදනාවේ කොන ස්පර්ශය. එයාට හම්බෙන්න එයාට දැන් ඒක හොයාගෙන යන්න වෙනවා. නාම රූප කියලා නම් හම්බුනේ. මොකද අපි හැම වෙලෙම පනවගත්තේ නාම රූපයක් තුනට පටිච්චසමුප්පාදයක් නෙමෙයි. අපි පනවගත්තේ අපට හම්බෙච්ච එක. එක. අපිට එතනින් පුළුවන් නාම රූපයේ මේ විඥාණයෙන් කියන කාරණාව එක හොයාගෙන යන්න. හැම එකක්ම එහෙමයි පණවෙන්නේ. අපි අවිද්‍යාව කියලා පණවන මොකද අපිත් මේ අවිද්‍යාව කියලා දැන් පණවගෙන තියෙන්නේ. මේ එකක්වත් වාචික අර්ථයක් එක්ක නෙමෙයි අපිට. අපි දාගන්න වාචික අර්ථයක් නෙමෙයි. දැන් අපිට වාචික අර්ථය ලේබල් කරන්න පුළුවන් වෙනවනේ. ඒ ලේබල් කිරීම අපි දැන් කරන එකක් පමණයි. ප්‍රඥාව වැඩෙන්නට ඕනේ. ප්‍රඥාවෙන් තමයි ඒක දැක්ම කරා යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා සමන්ත ප්‍රකට වෙන තැනින් පටන් අරගෙන තමයි විමසන්න තියෙන්නේ. ඒකයි අර චින්සුකෝපම සූත්‍රයේ මේක ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ. හැබැයි මේක වාචිකාර්ථය විතරක් තිබෙලා හරියන්නේ නැහැ. ඒ වාචිකාර්ථය අපි හොඳට ඒ ඒ තුලින් මම දැන් ඒ කාරණාව හම්බුණා කියන කාරණාව අපි හිතමු උදාහරණයක් ඇටියට ඔන්න අපට වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේදනාව වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානෙ. මේ උපාදාන හොයනකොට තණ්හාව හොයන්න වෙනවා. ඒකෝ දැන් අපි තණ්හාව හම්බුණා. හරි දැන් ගැලපුණා කියන එක ඇත්තම ගැලපෙලා නැහැ. ඒක මටයි ගැලපුණේ. හැබැයි ඒක ඕනේ. ඒක ඕනේ අපිට මට ගැලපුණේ කියන කාරණාව. එහෙම තමයි යෝනිස යෝනිස මනසිකාරණ මේ ටික ටික කරන්නේ. එහෙම යෝනිස මනසිකාරණ ටික ටික කරගෙන යනකොට අන්න ප්‍රඥාව උදා වෙලා ප්‍රඥාවට හම්බ වෙනවා. මම ලේබල් කරපු මේ මේ වේදනාවක් එක්ක නෙමෙයි. මම ලේබල් කරපු නාම රූපයක් එක්ක නෙමෙයි. දැන් අපි ඒක මම ලේබල් කරන්නේ. ප්‍රතිපදාව හරියට එනකොට මම ලේබල් කිරීමක් කියන එක නෙමෙයි හම්බෙන්නේ. ධර්මයේ හම්බෙන්නේ. දැන් මෙතන මෙතෙක් මම ලේබල් කරන්නේ. අවිද්‍යාවෙන් යුක්තව සකස් වෙච්ච මනසකින් මම චිතර්කයක් දාගත්ත ලේබල් කිරීමක්. එතකොට ඒක කරන්නට ඕනේ. ඒක කරගෙන යන ගමන් ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ තව එක ප්‍රශ්නය සමාවෙන්න ඕන වැඩි වෙලාවක් ගත්තට මේ දැන් අර අන්‍ය පරිබාධකයොත් දැන් අර ඒ උපාදාන හතරෙන් අර සමහර එකක් දෙකක් තුනක් ඒ විදිහට ඒකේ සමුදය දැක්කා නමුත් අත්වාද දැක්කේ නැහැ කියනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් පටිච්ච සමුප්පන්න බව දැක්කා නම් ඒ කියන්නේ උපාදානය තණ්හා පත්තෙන් කියලා දැකලා ඕනනේ ඒ යම්කිසි උපාදානයක් එතකොට ඒ කියන්නේ උපාදානය කුමක්ද කියන එක නිවැරදිවම දැනගත්තේ නැති නිසා තමයි වෙන්න ඕනේ ඒ උපාදාන සියල්ලගේම පත්තේ තණ්හාව කියන එක නොදැක්කේ. මේ මේ ඒ කියන්නේ එහෙමනම් මේ ඒ ඒ ටිකේ සමුදයක් ඒ දන්න ටිකේ සමුදයක් දැනගන්න ඇත්තේ නිවැරදි පටිච්චසමුප්පාදය දැකීමෙන් නොවේ වෙන්න ඕනේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ඇත්තටම හරි හොඳ වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව ඒ කාරණාව පිළිබඳ ගොඩක් හිතන්න ඕන කාරණාවක් ඒක. දැන් ඒකට අපි සරල උදාහරණයක් ගමු. එකක් අපි ප්‍රධානව අපි කාමයේ ගමුකෝ. මේ කාමය කියන්නේ සංකල්පමීය රාගය. එතකොට කාමයේ හටගන්නේ කාමයේ හටගන්න හේතුව මොකද්ද? සංකල්පමීය රාගය. එතකොට එහෙනම් කාමයේ කියන කාරණා හොඳට හෙව්වා. ඒකේ හටගන්න හේතුව හෙව්වා. මේක ලෝකයේද ඊතරුණ දෙයක්ද? මේක ලෝකයේ. ලෝකයේ මට්ටමින් කාමයේ නම් මොදේ හට ගැනීම හෙව්වා. එහෙනම් මේක හොඳටම අවබෝධ වුණා. කාමයේ කියන එක හොඳට අවබෝධ වුණා. කාමයේ හොඳට අවබෝධ වෙච්ච නිසා කාමයට එන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ ලෝකේ අපි දැන් හැමෝම හොයලා බලන දේවල්. මේ කය, මිනිස්සයා, අනුමදසි හම්බෙන්නේ කෙස්ලොමුනිය දම්මස් ධම්මස් නහරට ඇට මිදුළු මෙන්න මේ ටිකේ. ඒක අනුමදසි හම්බෙන්නේ ඒකෙන්. ඒක ටික නැත්නම් අනුමදසි නෑ. ඒතර අනුමදසි ඉන්නේ ඒ කරුණ ටිකෙන්. ඒක හට ගැනීම දැක්කා. එතකොට ඒ හට ගැනීම හම්බුණා. ඒක ලෝකේ මේ ප්‍රඥාවත් නෙවෙයි තරකයේද. මේ විතරකේත් යම්කිසි යම්කිසි ලෝකයේ මට්ටමක නුවණක් තියෙනවා ලෝකයේ මට්ටමක. එතන අනෝදසිය හම්බුනේ ඒ කෙස්ලම් නියදම් සම්මස්නහරයට මෙතුච්චකින්. බෙදලා බලනකොට අනෝදසිය හම්බෙන්නේ නැහැ. ඊළඟට අපි මේ මොන හරි ගේයක් ගන්නකොට ගේ උළු gadol ටික අයින් කරලා ඒ ටික බලනකොට අපිට දැන් ගේ ගේ කියන්නේ ගේ කියන්නේ අර ලී ටික ලී ටිකට නෙමෙයි නැත්නම් මේෂේ කියලා කියන්නේ අර කෑලි ටිකට නෙමෙයි. ඒ කෑලි ඔක්කොම හේතු කරගෙන හටගත්ත දෙයක් තමයි මේෂේ. ඒතර මේෂේ පැන වුණා. ඒකත් හට ගැනීමක් තමයි. හැබැයි ඒක ලෝකේ. එතකොට අන්නේ විදිහට මේ ලෝකේ මට්ටමින් ලෝකේ හට ගැනීමක් හොයාගන්න පුළුවන්. එතකොට මේ ලෝකේ ඕන තරම් මේ ඒක ඒක වැරදි නෑ. ඒක ඇත්ත. ඒකයි සම්මා පබ්බජනිය. සම්මා සම්මන බවත් බවත් සම්මන බ්‍රාහ්මනවරු. ඒයි. ඒ කියන්නේ ඒ කරුණු සම්පූර්ණයෙන් හරි. පොඩ්ඩක්වත් වැරදි නෑ. එතකොට දැන් අපි දන්නවා ලෝකේ භෞතික විද්‍යාවත් හරිනේ. අන්න ඒ වගේ ඊට වඩා විශාල වශයෙන් හරි මේක. ඒක සත්‍යයක්. ඒ කාමයන් හම්බෙන එක සත්‍යයක්. ඒ දුස්චුල සබය හම්බෙන එක සත්‍යයක්. ඒක නිවැරදි. ඒ ඔක්කොම ලෝකේ නිවැරදි බව. බුදුරණවහන්සේ පෙන්නපු දේ ඒ ලෝකේ තියෙන දේ හටගත් එක නෙමෙයි. දැන් අපි අපි දැන් ඔය දැන් ගොඩාක් වෙලාවට ඔය අහන කාරණාවලදී අපට හම්බෙන්නේ අපි කොච්චර උසස් මම නැතුව මේ හම්බෙන්නේ කියලා මම තමයි මේ ලේබල් කරලා පටිච්චසමුප්පාදේ මේ කරන්නේ. අපි අර වචන ටිකෙන් පටිච්චසමුප්පාදේ බව ලේබල් කරලා වචන ටිකෙන් මේ ඔක්කොම දාගත්තා. මේ මෙතනින් මම ඉන්නවා. ප්‍රත්‍යක්ෂමම වැරදි හම්බෙලා නැහැ. අපිට අර අපි දැන් දන්න වචන ටික ඔක්කොම දැන් හරි මේ අවිජ්ජා සංකාර මේ විඥාන නාම රූප මේ ඔක්කොම ටික දැන් අපි දන්නවා. අර මේ ලෝකයේ මගේ මනෝවිතරකයට ආව ලෝකේ ඒ මනෝවිතරක ලෝකේ හට ගැනීමක් කියන එක හම්බුණා. හැබැයි මනෝවිතරකේ හටගත්තේ මේ මේ මේ අවිජ්ජාව කියන ප්‍රත්‍යයෙන්. මෙන්න මේ ඊතරවන කාරණාව හම්බෙන්නේ. මේ ලෝකයේ කියන කාරණාවේදී ඒ ලෝක විග්‍රහය හම්බෙනවා. ඒ ලෝක විග්‍රහය වැරදි නෑ හැබැයි. මොන ක්‍රමයකට බෙදලා බලත් ඒක හරි. ඒක වැරදි නෑ. ඒක කිසිසේත් වැරදි නෑ. සම්පූර්ණයෙන්ම හරි ඒක. ඒක ලෝකයේ 100%ම සත්‍යයි. අත්වාදේ කියන එක හම්බෙන්නේ නැත්තේ ඇයි? ඒක දැන් ওই ලෝකයේ ඔක්කොම හම්බුනේ අත්වාදෙත් එක්කනේ. නමුත් ඒක මනින්න හොඩියන්නේ. ඒකට ලෝකෙන් ඈතර වෙච්ච දර්ශනයක් පිටන පෙන්නපු කෙනෙක්ගේ දර්ශනයක් ඕනේ. ඒ ඒ ශාස්ත්‍ර කෙනෙක්ගේ දර්ශනයක් ඕනේ. ඒ ශාස්ත්‍රවරයා විතරයි මේ සත්‍ය තියෙන්නේ. අන්න ඒකයි. ඒ ධර්මයට එච්චර gadu කරන්න ඕනේ නැත්තේ. අනික කාටවත් එක පෙන්වන්න බෑ. ඒ ශාස්ත්‍රුන් වහන්සේට විතරයි ඒක වෙන්නන්න පුළුවන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ අසහාය වෙන්නේ ඒකයි. රහතන් වහන්සේ බුදුරන් වහන්සේට වෙනස වෙන්නේ ඒකයි. අන්න ඒක පෙන්වන්න පුළුවන් හැකියාව. අන්න ඒක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ලෝකේ මට්ටමින් අපි කොච්චර විග්‍රහ කරගෙන ගියත් ඒ ලෝකේ මට්ටම. හැබැයි ලෝකේ ඉඳලා ලෝකේ ඉඳලා පිහිටලා ලෝකේ එකක් උපකාර කරගෙන බුදුරණවහන්සේ පෙන්වීමේ පැත්තට යමු. එතකොට ඒක ලෝකේ විග්‍රහයකින් වෙන යන්න බෑ. ඒ නිසායි බුදුරණවහන්සේ පෙන්නපු හේතුඵල න්‍යාය පිළිබඳ විග්‍රහය. ඒ කියන්නේ ලෝකෝත්තර මඟ පිළිබඳ විග්‍රහය. ඒ කියන්නේ අනුපිළිවෙල කතාවක් බුදුහන්සේ පෙන්ලා තමයි සාමුක්කාසික දේශනාව කරන්නේ. ඒතර සාමුක්ඛංශික දෙයට මෙහා එන්න කාරණා මේ ලෝකයේ යම්කිසි බවත් වූ අය විග්‍රහ කරන කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් ලෝකෙන් ඈතර වෙන මාර්ගය පෙන්වන මේ ප්‍රකාශය එකදු අකුරක් වෙනස් කළා කෙනෙකුට මේ විග්‍රහයට ගිහිල්ලා ඒ ප්‍රඥාව උදා කරගෙන යන්න බෑ. ඒකයි ශාස්ත්‍රු කෙනෙකුට විතරක් එක් කරන්න පුළුවන්. ඒකයි මග්ග විදූ වෙන්නේ. ඒකයි මාර්ග උපද්දවන කෙනා වෙන්නේ. අනිත් කෙනාට ඒක බෑ. එතකොට නම් අර උපාදානයේ විග්‍රහය සියල්ලක්ම ලෝකේ මට හම්බෙන ඒවා. අපි සමහරවිට අර කරුණ ඔක්කොම මගේ විතරකයෙන් මේ ගලප ගලප යනවා. අපට සමුදයක් හම්බෙනවා. හැබැයි මට හම්බෙන එක තාම හම්බෙලා නැහැ. අපට ප්‍රත්‍යක්ෂ විය යුත්තේ ඒ වචනේ අර්ථය නෙමෙයි. ප්‍රත්‍යක්ෂ විය යුත්තේ ඒ වචනේ පිරිසිදු බව නෙමෙයි. වචනේ පිරිසිදු බවක් අපට හම්බෙනවා. වචනේ අර්ථයක් අපට හම්බෙනවා. වචනේ පැහැදිලි බවක් අපට හම්බෙනවා. නමුත් ඒක වාචිකාර්ථය ඉක්මවා වෙන්න පුළුවන්. ඒක උදාහරණයක තණ්හාවට හේතුව මේ වේදනාව කියලා කියන වාචික අර්ථ දෙක වෙන්න පුළුවන්. වේදනාවට හේතුව ස්පර්ශ කියන වාචික අර්ථ දෙක වෙන්න පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂයෙන් බලන්න ඕනේ. ඒක වාචික අර්ථයක්ද? මම මේ වචනේ අර්ථ තේරුම් ගත්ත තේරුම් ගන්න දාගත්ත ලේබල් එකක්ද? නැත්නම් අත්විඳීමකින් සදී මං වැරදි කියලා හම්බුණාද කියන එක. එහෙනම් ප්‍රතිපදාවේදී පටිච්චසමුප්පාදයේ කියන කාරණාවේදී අත්විඳීමේදී මම වැරදි කියන කාරණාව හම්බ වෙන දෙයක් හම්බුණා නම් එතනදී දැක්ක දහම දැක්ක දහම අපි දාගත්ත මගේ ලේබල් කරපු උපාදානෙ නෙමෙයි මගේ ලේබල් කරපු වේදනාව නෙමෙයි මම වටහාගත්ත උපාදාන ලේබල් කරපු එක නෙමෙයි මම ගියේ එකත් එක්ක දැක්මේදී අහං නජානාමි කියන කාරණාව සත්තා ශාස්ත්‍රුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දන්නාසේ අන්නේ න්‍යාය තියෙනවා. ඉතින් ඒ නිසා මේකට ලොකු තීක්ෂණ බවක් තියෙන්නට ඕනේ. ඔන්න ඔය ආකාරයට අපට ඒ දහම් පාදක කරගෙන තව ඉදිරියට යොන්සුමනසිකාරයට යොමු වෙන්නට ඕනේ. එහෙනම් අපි අදට අවසන් කරමු. තව ප්‍රශ්න තියෙනවා නම් අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. එහෙනම් අද අද දවසට අපි අවසන් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි මේ සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ අප සතාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයේ අපි කතා කරන්නට යෙදුණා. ඉතින් රැස් කරගත්ත මේ සීල පුණ්‍ය ධර්මයන් දහම් ප්‍රීතියෙන් සාස්ත්‍රු ගරුත්වයෙන් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා උතුම් නිවලින් සැනසෙත්වා. ඒ වගේම අප නමින් මියගේ සියලු මළගියත්ව අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් යෝදාලා අතිපූජනීය කටකරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේට නිවී සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් නිවලින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ලෝක ශාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරුන්ටත් මේ පුණ්‍ය නිවී සැනසෙන්න හේතු වේවා. මේ සවන් සිට වහන්සේ සජීවී සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාට ඒ වගේම මාව මේ සඳහා යොමු කර මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම හිටපු නායක හමුදාපතිතුමා වර්තමාන නායක හමුදාපතිතුමා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ සේනාධිර මහත්මයා ඇතුළු නාවික හමුදා විසිවිල් දෙනාට ඒ වගේම නිරන්තරයෙන් උපකාර කරන දෙස් විදේශ සියලුම ශ්‍රද්ධාවන්ත පිරිසටත් මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනාට දහම් ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි